අපි උත්සාහ කරා පසුගිය දවස් කීපෙම සාරිපුත් මහා ස්වාමීන් වහන්සේ විසින් මේ ප්‍රහාණ කළ යුතු 10ක් ධර්ම නැත්නම් දස ධර්ම විස්තර කරන නැත්නම් මේ දස මිච්ඡත් විස්තර කරන මේ පාඩේ ඉදිරිපත් කරගෙන ඒ අනුව මිච්ඡා දිට්ඨි කියන පළවෙනි මිච්ඡත් ඉක්මවගේ ආට පස්සේ හම්බ වෙන්නේ අපිට මිච්ඡා සංකප්ප කියන එක. ඉතින් මේ සංකප්ප නැත්නම් සංකල්ප කියලා සිංහලට නගලා තියෙනවා අපි. ඒකම ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙන විතක්ක විදිහට. ඉතින් මේ සංකප්ප කිව්වත් විතක්ක කිව්වත් සමානාර්ථ තියෙනවා. ඉතින් ඒ ප්‍රහාණ කළ යුතු විතර්ක මොනවද කියනකොට ඒ ගිරිමානන්ද වගේ සූත්‍රවල සරුවචනාංශයේ ඍජුවම සඳහන් කරනවා කතපාචානන්ද පහාන සංඥා ඉදානන්ද බික්කු uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam vihinsa vitakkam uppannuppanne papake akusale dhamme නාදි වාදේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං අමේති අයං උච්චතානන්ද පහාන සංඥා ඒක ඉතින් සාමාන්‍යයෙන් පැවිද්දෝ දවස් 10කට සැරයක් ඔබ සජ්ජායනා කරනවා අපි මේ මීටිගල දවස් 4 14කට සැරයක් නැත්නම් පොයේ දවසේ ගිරිමානද සූත්‍රය අපි සජ්ජායනා කරනවා ඒකේ ප්‍රහාණ කළ යුතු දස සංඥාවල ප්‍රහාණ පහාන සංඥා අඳුරාගත යුතු දස සංඥාවල ප්‍රහාණ සංඥාව පෙන්වන්නේ අපි මෙතෙක් කල් කතා කරපු ඒ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ඉතිව්වා කාමයාගේ එදිනදා ගෘහ ජීවිතය ගත කරන කාමේ හේවණල්ලක් වා. එහෙම නැත්නම් මේවට කියනවා කාම සංඥා කියලා. එදිනදා ජීවිතයේ තියෙන කාම ගුණ රූප බලනවා, ඇහැ තියෙනවා, රූප පේනවා, කන තියෙනවා සද්ද අහනවා. ඉතින් ඒව වඩන වවන තැන තමයි ගීගේ කියන්නේ. ඒක අමතක කරලා නැත්නම් අතහැරලා නැත්නම් අබිනිෂ්ක්‍මණය කරලා නැත්නම් ගීගේ අතහැරලා ආවට පස්සේ මේ වගේ තැනකට ආපුවාම අපිට ඒ කාම ගුණ නෙවෙයි හම්බ වෙන්නේ කාම සංඥා. අර කාමයාගේ හේවණල්ලක් මුරුදු ගතියක් පිළිඹුවක්. ඉතින් ඒක මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ දේවල් බොහෝ විට යෝගාචරයට එක ඉරියව්වක ඉන්න බැරි, එක අරමුණක පවත්වන්න බැරි, සතිය පවත්වන්න බැරි, අප්‍රමාද වෙන්න බැරි විදියට බුදුන් විදිහට කරදර කරනවා. ඒ කරදරයක් වත් එහෙම නැත්නම් මේ ගීගේ නික්මනාට පස්සේ හිතට වද දෙන මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්කවත් භාවනා නොකරන ගෘහස්තයින් දන්නෙත් නැහැ. ඒගොල්ල මේ කාමයේම යෙදී ඇලී බැඳී ගත කරනවා. ඒක නා දන්නේ මේ මොන උපක්‍රමයකින් හෝ ශාසනයක් ලැබිලා බුද්ධෝත්පාද කාලෙක manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිලා මොනවා හරි ලොකු කැපකිරීමකින් අර කාම ලෝකය එහෙම නැත්නම් ගිහි ගෙදර අතහැරලා ගියාට පස්සේ මේකේ හෙවණැල්ලක් තියෙනවා. ඒ හෙවණැල්ල මොන තරම් දරුණුද එක තැනක මිනිස්සයා තියන්න බෑ. එක ඉරියව්වක මිනිස්සයා තියන්න බෑ. සතිය පවත්වන්න බෑ. අප්‍රමාදය පවත්න්න බැරි තරම් දරුණුයි කියලා ගිහි ගෙදර ඉන්නේ නැතුව දන්නේවත් නැහැ. ඒ මදිවට ඒගොල්ලෝ අර කාම විතක්ක වර්ධනය කිරීමට, ව්‍යාපාද විතක්ක වර්ධනය කිරීමට, විහිංසා විතර්ක වර්ධනය කිරීමයි මුළු දවසම ගත කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ ගීගේ අතහැරලා මෙහි ඇවිල්ලා මෙච්ච මේසා විශාල ලොකු කැපකිරීමක් කරලා ඇස් දෙක වහගත්තට පස්සේ හිත පිස්සු අඳුරෙක් වගේ අත්ෙන් අතට පයින්නවා කාම විතක කොහෙන් එනවද දන්නේ නැහැ. ව්‍යාපාද විතක විහිංසා විතක. අර තිබුණු gedara dore තිබුණු කාම ගුණයන්නේ ගුණයන්හි පිළිඹුව. එහෙවණල්ල එන්න පටන් ගන්නවා. ඉතින් දැන් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ න යුද්ධේ මොන විදියෙන්වත් එක තැනක ඉන්නත් බෑ අරමුණක හිත පවත්තන්නත් බෑ. ලිම කරදරයක් කියලා මේ යෝගාවචර පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චෝදනා කරනවා. මේක භාවනා මධ්‍යස්ථාන තියෙන පැය 24ම තියෙන මේ අඬාවෝ ගෑම. එහෙම නැත්නම් කන්දොස් කිරියාවක්. කමඨං සුද්ධ කරන්න ගියාම උදේ ඉඳලා හැන්ද වෙනකම් ඔච්චරයි කියන්නේ. මොකද කාට හරි පුළුවන් වෙයිද මේකවත් නෑ gedara හිටියානම් කාමෙමයි හම්බෙන්නේ. කාමේ වෙනුවට කාම සංඥාව හොඳයි කියන එක. හරිම අමාරුයි. කොච්චර බන කිව්වත් gedara හිටියනම් මේ වෙලාවේ සතුම් මරන්න ඉඩ තිබුණා, හොරකම් කරන්න ඉඩ තිබුණා, කාමීත්‍යාචාරය කරන්න ඉඩ තිබුණා. බොරු කේලම් ඉස්සචන පරිසචනේ කෙලින්ම වීතික්‍රමණය වෙන්න තිබුණා. දැන් වීතික්‍රමණයක් නැහැ. දැන් තියෙන්නේ පරිඋත්ථානයක්. හිතේ නැගලා තියෙනවා. කාමයේ පිළිබඳව කාම ඡන්දයක්. කී ආතාවක්. හැබැයි තාම වීතික්‍රමණය වෙලා නැහැ. ඒ වගේම ව්‍යාපාදයක් තියෙනවා සත්‍යක් මරණ තරමට මරලා නැහැ. විහිංසාවක් තියෙනවා කාටද හිංස කරන්න කරලා නැහැ. ඉතින් ඒ වීතික්‍රමණය වෙනවට වඩා මේ හිතේ නැగిලා ඒක දකින්න හම්බෙන්නේ බුද්ධ ශාසනයක් තියෙන කාලේ විතරයි. අච්චරම මල පැනලා උල්ලංඝනය වෙලා හිරේ විලංගු වැටිලා ගුටි කාලා පොලිසියෙන් දඟලන වෙලාවේ දැන් ඔන්න මගේ හිතේ හැටි කියලා අර කාම ගුණයන්නේ හේව නැල්ල එහෙම නැත්නම් කාම ගුණයන්නේ පිළිබිබුව සංඥාව හිතට එනකොට ඒ කෙනාට හේතු ගන්නලා දෙන්න කියොත් gedara ඉන්නකොට මේ කාම සංඥා කෝටි ගණන් එනවා ඇති අපි දන්නේ මොකද ඊට වැඩිය බරපතල කාමයෙන් හිත ආතුර වෙලා තියෙන්නේ. ඊට වැඩිය බරපතල වීතික්‍රමණ කෙලෙස් වලින් ආතුර වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක නැති කරන්න සීලෙක පිළිහිදලා මේ වගේ තැනකට ඇවිල්ලා සුදු ඇඳගෙන කවුරු හරි දෙන බතක් කාලා කොහොම හරි කාලසටහන ගියාට පස්සේ අර කාමයාගේ සංඥා එන්න පටන් ගන්නවා. ඉතින් කාට හරි පුළුවන් නම් මේ කාම සංඥාවල් එනකොට කාම ඡන්දේ වශයෙන්, ව්‍යාපාදේ වශයෙන්, විහිංසාව වශයෙන් ඒක දැකලා මේක සීමාන්තිකව උල්ලංඝනය වෙන්න ඉඩ තියෙනවා gedara හිටියානම්. මගේ අධිරාජ්‍ය හිටියානම්. දැන් මෙහි ඉව කරන්න බෑ කරන්න ඉඩක් නැහැ. ඒක නිසා දැන් මේවා හිතේ නගිනවා විතරයි. කාටේ වචනයෙන් සහ කයෙන් විතික්‍රමණය වෙන්නේ ඒක තමයි මෙතන ඉන්නකොට තියෙන ලාභේ. හැබැයි හිතේ නගින එක gedara ඉන්නවටත් වැඩිය කාම විතක් වෙනවා. ව්‍යාපාද විතක් එනවා. විහිංසාව විතක් එනවා. ඒක හරියට කියනවා පරණ තුවාලයකට බෙහෙත් දාන්න තුවාලේ හොඳට වනමුකේ පෑදුවාට පස්සේ තුවාලේ මුකේ ඒක රිදෙන්න ගන්නවා. බෙහෙත් දාන්නත් බෑ තුවාලේ හොබරේ හොදන්න නැතුව. හේතුවට පස්සේ රිදෙන්න වගේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අබිනිෂ්මයකට ආවට පස්සේ වනේ රින්ගා කැලේකට ගියාට පස්සේ ගහක් පුළින ගත්තට පස්සේ ශූන්‍යාගාරට ගියාට පස්සේ ඕන්න අර ගොජේ එන්න පටන් අර ගන්නවා. ඉතින් මේකෙන් ගිවන් වෙන්න නම් කියන්නේ කාම විතක්යන්ගෙන් ගිවන් වෙන්න නම් නැත්නම් මිච්ඡා සංකල්ප වලින් අයින් වෙන්න නම් මිච්ඡා විතක්යෙන් අයින් වෙන්න මේක දැනගන්න ඕනේ මගේ හිත GestureDetectorේ හිතනවා කොච්චර ඉනවද කියලා දන්නේ නැති දේ දැන් ඔන්න ණයා පෙනේ පුම්බනවා. අපි ඒක දැකගන්නේ අපි ඒක දැනගන්නේ එහෙම නොවෙන කාම ව්‍යාපාද විහිංසා කියන විතක් නොවන අරමුණේ හිත තැබීලෙන් දන්න ඕන්න දැන් ඒ අරමුණේ හිත තියෙන තාක්කල් සතියෙන් ඉන්න තාක්කල් ඔය විතක්ක තුන නැහැ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නැහැ. නමුත් පැදුරටත් නොකිය හිත අරමුණ ඉක්මවලා මේ කාම විතක්ක වලට යනකොට කාට බනින්නද? අපි උත්සාහ කරනවා පුළුවන් තරම්. මට මේ භාවනා කරන්න බැරි මේ වැස්ස නිසා. නැත්තම් ෂෝක් එකට අරමුණේ ඉන්න පුළුවන්. මට මේ භාවනා කරන්න බැරි එක එකනක් කැස්ස නිසා. ඒ නිසා නැත්තම් මට ෂෝක් එකට භාවනා කරන්න පුළුවන්. එතෙන් මට භාවනා කරන්න බැරි මැස්සෝ නිසා මැස්සෝ නැත්තම් ෂෝකේට භාවනා කරන්න පුළුවන් කියලා අපි දැඟලුවාට කැස්සේ නැතත් වැස්සේ නැතත් මැස්සෝ නැතත් හිතේ මතුවෙන ආ වූ මේ කාම විතක්ක ව්‍යාපාද වීංස විතක්ක සියල්ලකම සමානයි. කවුරක්වත් හිතන්නේ නැහැ ඔක්කොමලා හිතන්නේ මගේ හිතරක් කඩපුලිනු කැමන අදහපතුරා හිතක් නම් ඇත්තේ නැහැ කියලා. බලනකොට අල්ලපු ගෙදර එක කතා කරොත් ඌත් ඒකම තමයි කියන්නේ. භාවනා මැද තනට අපිලා කෙලින්ම කියනවා මේ හිත නොකැමන අදහපතුරා පට්ටපඳුරු අපි ඒකට උදාසීන අරමුණක් දාලා උදාසීන අරමුණට සාපේක්ෂව නික්ලේශී තනක් පෙන්නලා ඒකට සාපේක්ෂව බලනවා කොහාටද කොහාටද මෙයා පණින්නේ කියලා. සතිය ඉක්මවාගෙන අරමුණ ඉක්මවාගෙන අප්‍රමාද ඉක්මවාගෙන මෙයා කාමයට පයින්නවා ව්‍යාපාදයට වෙච්චි අපි කරන්නේ එව්වන් පොත් බැීමක් කරනවා. පොත් බැීමක් කරන්න නම් එයා ළඟ දැනීමක් තියෙන්න ඕනේ gedere හිටියානම් මේකවත් දැනගන්න විදියක් නැහැ. දැන් මේක ඉක්මතු වෙලා පේනවා. මේකට වෛර කෙරුවොත් විතක්ක වැඩෙනවා. මේ විතක්ක වලට ප්‍රේම කෙරුවොත් වෛර කෙරුවොත්ම වැඩෙනවා. ඒ නිසා ප්‍රේම කරන්නත් එපා, වෛර කරන්නත් එපා. එනේන එක පොත් ලැබීමක් කරන්න. අපි සාමාන්‍ය වචනෙන් කියනවා මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරනවා කියන්නේ විතක්කයක් තමයි. මෙනෙහි කරලා කමඨාන් වාතාවරට කියනවා මම ඉඳගත්තට පස්සේ මට වරින් වර ආනාපාන තියන්න පුළුවන්. වරින් වර වම දකුණේ තියන්න පුළුවන්. වරින් වර පිම්බීම හැකිලිම තියන්න පුළුවන්. වරින් වන ඉන්දිටියෝ තියන්න පුළුවන්. හැබැයි දන්නේව නැතුව හිත මෙන්න මේ වගේ විතක්යකට යන සංකල්පයකට යන. ඉන්නේ සංකල්ප යන යන වෙලාවේ මේක වාර්තා කරන්න නම් ඒක දිහා පුදුම බැල්මක් බලන්න එපා. පුදුම ලෑස්ති මනසකින් යන්න එපා. ඒක නැදකින් කිව්වොත් කරන්න බෑනේ. ඒ නිසා කොච්චර කල් යයිද මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද යෝග අවචරයේකට භාවනා අරමුණේ හිත තිබ්බට පස්සේ පිට යන යන වාරි හිත පිට යන හැම වෙලාවෙම ඒක දිහා තරහ නැතුව බලලා මේක මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා ඒ එන හැටි එන හැටියට වාර්තා කරන්න තාමත්ම මාරි මොකද ඒක මක අපි මකන්න හදන නැති කරන්න හදනවා විතක්ක නැතිනා කියන්න හදනවා නැති කරන එක නෙවෙයි කරන ටික දැනගන්න එක ඒ සඳහා තිබිය යුතු මූලිකම ලක්ෂණය තමයි වාඩි වෙනකොට ඉත ලෑස්තිලා යන්න ඕනේ මගේ හිතට මේම කාම විතක් එනවා. ව්‍යාපාද විතක් එනවා, විහිංසා විතක් එනවා. ඒකට පුංචි අස්සසිල්ල බුදුජානන්සේ අපිට මතක් කරනවා ඒන කාම විතක්ක මගේ කියාගන්න එපා. මම කියාගන්න එපා, මගේ ආත්මය කියාගන්න එපා. එහෙම නැත්නම් ඒක අභිවදනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා, අජෝසනය කරන්න එපා. ඒන විතක්ක මගේ කියාගත්තොත් තමයි මට ලැජ්ජ හිතෙන්නේ. ඒක ආවොත් මේක මම මම කෙරුව දෙයක් කියලා හිතුවොත් තමයි අපිට පව් සිද්ධ වෙනවාද කියලා දැනගන්න ඕනේ. මම කරන දේකුත් නෙවෙයි, මගේත් නෙවෙයි, මේක මගේ ආත්මයක් නෙවෙයි. ඉතින් ඒ විදිහට මේ කාම විතක්ක එනේන වෙලාවේ මේ බණ අහන ආනිසංසයෙන් ඒකට ලෑස්තිලා ගිහිල්ලා ඒ එනේන විතක්කය අහුලා ගන්න මිස දුර තල්ලු කරලා දාන්න යන්න නැතුව බලාගෙන ඉන්න කොච්චර කල්යයි ඒක වෙච්ච දවස් ලැබෙන ආනිසංසය තමයි මේ විතක්ක තියෙද්දි විතක්ක අල්ලපනල්ලෙත් පුළුවන් තරම් ආශාසිය බලන්න පුළුවන් වෙයි. ප්‍රසාසිය බලන්න පුළුවන් වෙයි. පිම්බීම් බලන්න පුළුවන් වෙයි. වම දකුණ බලන්න පුළුවන් වෙයි. මේවත් එක ගැටුනොත් හිතට අර මධ්‍යස්තරමන බලන්න බෑ. ඒ නිසා මේකත් එක්ක ප්‍රහාණය කිරීමට නම් කල යුත්තේ මේ එකිනෙකට උරුට්ටු වෙලා තියෙන මේ විතක්ක සහ නැත්නම් මිච්ඡා විතක්ක සහ උදාසීන අරමුණත් එක්ක සමාන සණ්ඩුවක් වෙන්න ඇරලා සටනක් දෙන්න ඇරලා තමන් පුළුවන් තරම් විතක්ක ප්‍රහාණයට ද්වේෂ කරන්නේ නැතුව අරමුණටම හිත යොදවලා හිටියොත් නැවත නැවතත් නැවත නැවතත් අරමුණට හිත යොදා හිටියොත් ඔය ඕනෙම යෝගාවචරික බලාපොරොත්තු වෙනට වැඩිය ඉක්මනින් හිත විතක්ක ප්‍රහාණයක් සිද්ධ වෙනවා. හරි අමාරුයි හිතන්න. අපි හිතනවා මේ මෙනෙහි කිරීමකින් පුළුවන්ද? සතියකින් පුළුවන්ද වයින් කරන්න? ඒක නිසා හිතනවා මේ බලිතොවිල් නටලා දෙයයන්ට යදලා පිරිත් නූල් ගැට ගහලා මේ විතක් අයින් කරන්න හදනවා. කරන්න බෑ. ඒ සඳහා එකයි තියෙන්නේ උදාසීන අරමුණක හිත යොමු මෙහෙවන්න ඕනේ. මේ වුණොට මේ වුණොට තමයි තේරෙනවා ඉඩ ලැබෙන හැම සතිය දුරල හැම වෙලාවෙම හිත පිටපයින්. කමන්නේ. ආපහු ගෙනත් තියෙනවා බබා තොටිල්ලේ. ඔකමම කර කර කර කර ඉතින් දැන් දවස් පහක් හය භාවනා කරපු ඇත්තෝ ඉන්නවනේ. ඒ එක්කෙනෙකුට අපි හිතමු පුළුවන් උණයි කියලා හරියට මේ මේ තැන් වලට මගේ හිත පයින්න පෙන්නට තරහ නැහැ මම නැවතත් බබා තොටිල්ලේ ගෙනත් වීමේ භාවනාව දාන්නෝ මම උත්සාහ කරලිවල කොයි වෙලාවක හරි අපි හිතමු මේ ප්‍රධාන විතක්ක තුන කාම විතක්ක ව්‍යාපාද විහිංසා විතක්ක නැතුව අරමුණේ හිත පවත්වාගෙන යන්න අරමුණේ ඇසුර වැඩිකරනද අරමුණත් එක්ක හාද වෙන්න අරමුණත් එක්ක සුහද වෙන්න දන්නවයි කියලා ඒක ලේසි වැඩක් හින්දා මම මේ කියනවා නෙවෙයි නමුත් කොයි වෙලාවකරි මේ ප්‍රධාන විතක්ක තලාව බාගෙන හෝ ඒකේ අල්ලපනල්ලේ හෝ මූල කර්මස්ථානේ පවත්තාන දක්ෂ වුණොත් මෙයාට අර ගෙදර ඉඳලා ආවට පස්සේ මෙතන දැකපු කාම විතක්ක වගේ මේ අයින් කරපු විතක්ක අයින් වුණාට පස්සේ ඊට යටින් කියනවා සුකුම විතක්ක වගේ. කාම විතක්ක ව්‍යාපාද විහිංසා විතක්ක නෙවෙයි ඊටත් වඩා සියුම් විතක්ක වගේක් තියෙනවා. ඒක දැක්කට පස්සේ තේරෙනවා අපි මෙතෙක් කල් ඒ විතක්ක ඔක්කොම වඩලා තියෙන්නේ. ඒ විතක්ක වලට පොහොර දාලා තියෙන්නේ. ඒ විතක්ක වලට ආහාර දීලා තියෙන්නේ. දැන් පේනවා ඉතින් අපි නයින්ට කිරිපෙව්වා වගේ ඒ නයි හිමීට හිතට ඇවිල්ලා ක්‍රියා කරන හැටි. ඉතින් මේක සරුවච්චන් වහන්සේ කිට්ටුවට අපි ගෙනියනවා පංසුදෝවන සූත්‍රයේ කියනවා රත්තරන් පස් තියෙන තැනකින් කවුරු හරි ඒ පස් ටික අරන් ගිහිල්ලා ඉස්සෙල්ලාම බොරළු අයින් කරලා රත්තරන් කුඩු සහිත මඩ ටික අරගන්න. අරගෙන වෙලා ඒක ගරලා හොදලා වැඩි රත්තරන් තියෙන ප්‍රදේශයේ තියාගෙන මඩ ටික අයින් කරනවා. එතකොට අර රත්තරන් කෑලිවල ගෑවිච්ච රොන් මඩ තාම තියෙනවා. ඒක බොරළුත් නෙවෙයි, තනිකර මඩත් නෙවෙයි, රත්තරන් වල ගෑවිච්ච සුකුම ඊටාමසියුම් රොන් මඩ එව්ව අයින් කරනවා අයින් කරන්නම් මේ ගල්බරු වලට සාපේක්ෂව මඩට සාපේක්ෂව මේ රත්තරන් වල ගෑවිලා තියෙන සියුම් මඩ වගේ අපි කාමයේ අයින් කෙරුවට පස්සේ කාම විතක්ක එනවා. කාම විතක්ක අයින් කෙරුවට පස්සේ ඊටත් වඩා සියුම් විතක්ක වගේක් හිත ඇතුලේ නිතරම තරන් දෙන බව තේරෙනවා. ඒක බහා gedara dore ඉනකොට හොයන්න බෑ. භාවනා කරනකොටත් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හොයන්න බෑ. භාවනා සාර්ථක වෙන්න වෙන්න දෙවෙනි පන්තියේ විතක් අයින් වෙනකොට යට තට්ටුවක් පේනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ කාපට් දාලා තියෙන එක අපිට අතු ගාලා කුණු අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ කාපට් එක වැකියුම් කරලා කාපට් එක සුද්ධ කරන්න පුළුවන්. නමුත් කාපට් එක අස් කරලා බැලුවොත් යට තියෙන ඉතාම තුනි දූවිල්ලක් කාපට් එක උඩ කොච්චර සුද්ධ කරත් පේන්නේ නැහැ. අයින් කරාට පස්සේ පේනවා තාම මේ අඩිය තියෙනකොට තියෙනකොට වැටෙන පුංචි දූවිලි අංශු මේ කාපට් එකේ තියෙන ඉඩින් යට තැම්පත් වෙලා තියෙනවා. ඒක බැලුවොත් හුස්ම ගත්තොත් ඇදුම හැදෙනවා. ඒ තරම් සිව්. ඉතින් මේ ගේක අපි සාමාන්‍ය ඉව සුද්ධ කරන්නේ අවුරුද්දකට දෙකට සැරයක්. අපි සාමාන්‍ය කාපට් එක පිහලා දාලා නිකන් එනවා. වැකියුම් කරලා නිකන් එනවා. මොකද කවදා හරි අඩිය බැලුවොත් කාපට් එක යට තියෙනවා සෑහෙන දූවිලි තෝගයක්. ආන්නේ වගේ තමයි උඩ තියෙන දුහිලිය කුණු අතු ගාලා කාපට් එක වැකියුම් කරත් මතක තියාගන්න ඕනේ මේ කාපට් එක යට තියෙන ඉතාම සියුම් දුවිලි වගේක් ඒක සුද්ධ කරන්න අපිට gedaraක හම්බ වෙන්නේ ඒ වාගේ අපි කාමයේ අයින් කරලා කාමයේ අයින් කරුවා කියන්නේ මෙහි ආවයි කියන්නේ. එහෙම නැත්නම් ගිහිගේ අතහැරියයි කියන්නේ. එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරුවයි. මෙහාට පස්සේ උන කාම විතක්ක කියන එක තේරෙනවා. කාමයේ තියෙනකන් කාම විතක්ක තේරෙන්නේ නැහැ. දැන් කාම විතක්කත් අරමුණට සාපේක්ෂව අයින් කරුවයි කියලා හිතමු අපි 100ක් නැති වුණත් අයින් කරපු ගමන් පේනවා යට තියෙනවා ඊටත් වඩා සුකුම විතක්ක වගේක්. ඉතින් ඒක පිටිබන්ධව හෙලි දැක්වීමක් කරන අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ කියනවා මේ දැන් මේ කියන හදන විතක්ක ද්වේෂ කරන්නත් එපා. gedara dora ජීවිතේට අවශ්‍යයි. මේ කක්ක ටික නැතුව ගයක් පෘථජනෙක් වෙන්න බෑ. ඒ කක්ක ටික නැතුව ගෙදරක් නඩත්තු කරන්න බෑ. ඒ කක්ක නැතුව දරුවන් වදන්නත් බෑ. ඒ කක්ක නැතුව දරුවන් හදන්නත් බෑ. දැන් මෙතෙන් ආවට පස්සේ භාවනා කළා අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක අයින් කරලා පස්සේ පේනවා අර සියුම්බර තියෙන විතක්කය අපිව නොමග යවන හැටි. ඒකට කෙලින්ම කාම විතක්ක කියන්න බෑ. ව්‍යාපාද විතක්ක කියන්නත් බෑ. විහිංසාව විතක්ක කියන්නත් බෑ. එච්චරම ඔළුව උසගත්තේ නැති විතක්ක හයක් ගැන ලොකු සාන්ති තැන් තැන් වලින් හොයලා දාලා තියෙනවා. ඒකෙන් ටිකක් ඔය පංසුදෝන සූත්‍රයෙන් ගන්න පුළුවන්. ඒ විතක්ක හය ගත්තොත් පූර්ණ කායන භාවනා කරන උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් හොඳට මේ ටික දැනගන්න ඕනේ නැත්තම් මහානකමක් කරන්නත් බෑ විවේකේ ලැබෙන්නෙත් නෑ ඔය ගාන්තබා වැඩවලට අහු වෙනවා සමාජ සේවාවල් වලටයි ගිහියන් එක්ක ඇසුරටයි ලාභ සත්කාර වලටයි ඇදලා යන්නේ මේ යටම තට්ටුවේ තියෙන මේ විතක්ක දන්නේ නැතුව එව්වත් ඒ 90 කිරිපොන්න යන අයට. ඒක තේරවාදයේ හොඳටම අඳුනගෙන තියෙනවා. කාමයේ අයින් කරලා පස්සේ කාම විතක්ක ඉතුරුපත් වෙනවා. කාම විතක්ක අයින් කරලා පස්සේ ඊටදී සුකුම විතක්ක වගේක් තියෙනවා. ඒකට ලෑස්ති වෙලා යන්න. මේවට යම් තැනක තේරවාදයේ විදර්ශනා උපක්ලේශ කියන නමෙන් තඳුලා දීලා තියෙනවා. මේ විදර්ශනා උපක්ලේශ කියලා කියන්නේ භාවනා කරන අයට විතරක් සාර්ථකව භාවනා කරන අයට විතරක් හම්බෙන යක්ෂේ. සාර්ථකව භාවනා කරන අයට විතරක් ඊටාම ගැඹුරු මට්ටමේදී හම්බෙන බොරුවල්වල් ටිකක්. භාවනා කරන හොඳටම සාර්ථක වෙන අයට විතරක් හම්බ වෙන එම ටිකක්. ඒක බුදු දහමසේ සත්‍සිතියන් කරලා පෙන්නනවා. මෙතෙන් යනකොට මෙන්න මේ කරදර එනවා. ඒක අයින් කරපස්සේ මෙන්න මේ කරදරේ එනවා. මේක අයින් කරපස්සේ මෙන්න මෙහෙම කරදරයක් එනවා. ඒක හරියට කියනවා නම් ඔය පත්තින දේවාලට හරි කතරගම දේවාලට හරි ගියාම අපි පූජා වට්ටියක් අරන් ගියාම මේ කපුවා ඉන්නවනේ. කපුවායි පූජා වට්ටිය යන පළවෙනි තිරේ අරිනවා. ඇරලා තියෙනවා. ඔය 500000 කොලයක් තිබ්බනම් මේ දෙවෙනි තිරෙත් ඇරලා ඔන්න පූජා වට්ටිය ඇතුලෙන් තියෙනවා. 3000 4000 දුන්නොත් එimhe තුන්වෙනි තිරෙත් ඇරලා ගිහිල්ලා ඇතුලේ තියෙන ඔහම තිර හතක් තියෙනවා. ගාන ගෙවන ගානේ හැටියට තමයි දිට ඇරෙන්නේ. ඉතින් අපේ අපේ પરම්පරාවෙත් කපුව ඉන්නවා. ඇම්බැක්කේ දේවාලේ අපිටයි තියෙන්නේ. ඉතින් අපේ අම්මලාගේ પરම්පරාව. ඉතින් අපේ අප්පච්චිගේ අයියා හිටියා හොඳ හොඳට බොනවා. හොඳට මස් කනවා, අරක් බලන එක දවසක් අර කපුවා බලන්න ගිහිල්ලා මේ මොකද පුංචි බණ්ඩ මෙහාට ගලු මට නිකන් එන්නේ නෝකල තිර හතව අරගෙන ගියාලු ඇතුළටම. අර කපුවක් ඈ බලපන් ඔබ කරන වැඩේ මට මේක කරගෙන ඉන්න දෙන්නෙත් නැහැ කියලා ඇතුලේ බලනකොට දිරච්ච යකඩ කැලි ටිකක් විතරක් තියෙනවලු ඇතුලේ. දෙයයන් ආසේ කියලා. කපුවවත් යන්නේ බයයි. ඌ කියනවා 10000ක් 15000 දුන්නොත් නම් තුන්වෙනි තිරේ ඇරලා පෙන්නනවා. ඉන්නේ හාටනම් අම්මේ අම්මා මුත්තා කිව්වත් යන්නේ අපේ හිතෙත් ওই පළවෙනිම තිරේ විතරයි අපි තාම අරගෙන තියෙන්නේ. ඕක ඇතුලේ තිරේ ඇරියට පස්සේ ඊගාව තිරේ ඇරියට පස්සේ මේකට අපිට අයිති දෙයක් නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ. අපි මේක බොහොම ආසාවෙන් තිර හතක් වහගෙන පිටේක විතරක් පින්තාරු කරගෙන ආලවට්ටම් දාගෙන ලතු උලාගෙන පින්නගෙන ඉන්නවා. බුදුචානන්සේ හතම ඇරලා උන්වහන්සේ දන්නවා පිටලෙල්ල ගන්නම දෙයක් නැහැ කියලා. ඒ පිටලෙල්ල ගත්තට පස්සේ ඒ જાතිම තව එකක් තියෙනවා. ඒක අයින් කරපම තව එකක් තියෙනවා. ඒක අයින් කරපම තව එකක් තියෙනවා. මේකට Hindu ආගම කියන්නේ කෝෂ න්‍යාය කියලා. එකක් ඇතුලේ තව කෝෂයක් තියෙනවා. ඒක ඇතුලේ තව කෝෂයක් තියෙනවා. ඒක ඇතුලේ තව කෝෂයක් තියෙනවා. හරියට රතුළුණු ගෙඩියක් වගේ. පිටම පොත්ත ගැලෙවට පස්සේ තව එකක් ඇතුලේ තියෙනවා. ඒක ගැලෙවට පස්සේ තව එකක් ඇතුලේ තියෙනවා. ඊට පස්සේ තව එකක්. එන්නේ එන්නේ එන්නේ සිව්. කෙහෙල් ගහකත් ඕකයි. මේක බුදුරජාණන් වහන්සේ සංස්කාර වලට පෙන්ලා දීලා තිනවා පිටම එකේ තමයි කෙහෙල් කඳ හොඳ ඉරන්න පුළුවන් තේක්කලියක් වගේ පේනවා. ඉතින් මෝඩියෝ, තකතිරෝ, අමනියෝ ඕක කපාන කර තියාන යනවලු. ගෙවල් දොරවල් වලට බඩු හදන්න කියලා. ඌක ඇතුලේ ගන්න දෙයක් නැහැ පිටපොත්තේ විතරමයි තියෙන්නේ. හයිය මැදට යන්න යන්න මොකක්වත් ගෙවල් දොරවල් ලී බඩු හදන්න තියා මොනක්වත් කරන්න බෑ. ඒ වගේ මේ හිත ඇතුලට යන්න යන්න නැත්නම් සතිය වැඩෙන්න වැඩෙන්න නැත්නම් අප්‍රමාදේ වැඩෙන්න වැඩෙන්න පේන්න පටන් ගන්නවා මේක පෙරි පෙරි පෙරි පෙරි මේ කුණු තැම්පත් වෙන ක්‍රමයක් තියෙනවා මණ්ඩි බින්දනයි කියන්නේ. මේ මණ්ඩි තියෙන ඇතුලේ ටික තමයි අපි මේ ආත්මෙන් ඊගාවාත්මෙට ගෙනියන්නේ. රැහැට නිදාගත්තාම හෙට උදේට ගෙනියන්නේ ওই ටික තමයි. ඉතින් අපි ඒ ටික නැති වුණොත් එහෙම ඔන්න සීහි නැති වුණා කියනවා, යකා ගැහුවයි කියනවා, භූත දෝෂ කියනවා, සෙම ඇවිස්සුණයි කියනවා, පිට ඇවිස්සුණයි කියන මොකද අර ඒ කක්ක ටික නැතුව මට ඉන්නම බෑ. දැන් රැහැට නිදා ගන්නකොට තියෙන ඒ කක්ක ටික හෙට උදේ වෙනකොට තිබුණ නැත්තම් හරි කරදරයක් වෙනවා. උදි පහන්ද නැගිටිපහම බලන්න වටපිට බලලා මේ ඉන්නේ කොහෙද? උතු උළුව දාලා තියෙන උතුරට නැගටද කියලා ඉන්න වෙලාවේ වැටුනේ නැත්තම් නූල් බඳින්න වෙනවා අපිට. ඒක ගන්න එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. ඇහැරපු ගමන් කරන්නේ ආ දැන් ඉන්නවා නිසන්න වලින්. උඩ තට්ටු ඉන්න එක නා උඩ උඩ කැල්ලේ ඇදේ නටන එක ඇහෙනකොට තේරෙනවා යටේ කාර දැන් ඉන්නේ මේ ගෙදර නෙවෙයි කියලා. ඔය දන්නේ නැතුව නගින්න ගිහලා එක්කෙනෙක් දෙන්නේගේ මේ ෆෑන් එක වැදිලා නල්ල කපලා ගියා. මතකනේ අර ගෙදර ඉන්නකොට වගේ <laughs> යන්න ගියාම මේ ඉන්නේ නිස්සාරණ වනේ කියලා. ওই නිස්සාරණ වනේ කියන එක තේරුනේ නැත්නම් කොන්න තරම් බය වෙනවද කියලා බලන්න. ඒ ඒ කක්ක ටික නැත්නම්, ඒ හඩු ගඳ නැත්නම් තමයි ළඟ පුරුදු හඩු ගඳ නැත්නම් ඉන්න බෑ. ඒ ටික තමයි ආත්මෙන් ආත්මෙට අපි ගෙනියන්නේ. දැන් බුදුජානනාංශය අර ගොරෝසුමික ඔන්න කාම එහෙම නැත්නම් කාම ගුණ. ඒ කියන්නේ කාම ආසාව. ඒක අයින් කරලා පෙන්න ඕම් බලපන් ඒක නැති වුණාට අඩිය මණ්ඩි මිදිලා තියෙනවා කාම ඡන්දේ කියලා එකක්. ඒක කාමයාගේ සංඥාව. ඕක අයින් කරපන්. ඊට පස්සේ තියෙනවා තවත් සුකුම විතක්ක වගේ. ඒකත් අයින් කරපන්. ඊට පස්සේ ඒකෙමුත් ෆිල්ටර් වෙලා ෆිල්ටර් වෙලා ඇතුළට යන විතක්ක වගේ තියෙනවා අඩියම තමයි මණ්ඩි මිදිලා. ඒක තමයි ආත්මෙන් ආත්මෙට උදේන් රැයින් රැයින් උදේට ගිනියන්න හදන්නේ ඒ ටික. ඉතින් ඒක රකින්න එක තමයි අපේ උරුම වෙලා මේ රකින්නේ මොකද්ද දුක? මේ රකින්නේ මොකද්ද අනිත්‍ය දේ. මේ රකින්නේ මොකද්ද අනාත්ම දෙයක්. ඉතින් මේක රැක්කට ඒ ඇතුලේ තියෙනව කවදාකවත් මේ රකින්න මනුස්සයා ගැන අනුකම්පාවක් නැහැ. ඒව වැඩ කරන්නේ වෙන න්‍යාය ධර්මයකට. පෙව්වා කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම ආදී නියාම දන්නවරයන් ඉතින් අපි ඒක මගේ කරගෙන මේක රකින්න හදනවා. රකින්නේ කක්කවල හොඳ කෑල්ල. කක්ක පෙරලා අරගෙන හොඳ මණ්ඩි ටික තමයි මේ මගේ කියලා මම දරුවන්ට දෙන්නේ. දෑවැද්දට දෙන්නේ හොඳ කෑල්ල. ඉතින් ඒක නිසා මේ ඕලාරික විතක්ක තුන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිසා විතක්ක අයින් කරාට පස්සේ හොඳ සැලකිලින් යෝගාවචරය භාවනා කරනකොට පේනවා ඊට අඩියෙන් තියෙන විතක්ක හයක් ඒ හය ඉගෙන ගන්න බොහෝම ප්‍රවේශමෙන් පටලවා ගත්තොත් බුද්ධ ධර්මවත් අතාරින්න ඉඩ තියෙනවා. මේ ටික පටලවා ගත්තොත් අපි මේ බුද්ධ ධර්මයට විරුද්ධව කතා කරනවා කියලා හිතෙනවා. නමුත් ඉතින් අපි කියන දේවල් නෙවෙයි මේක පටිච්චසමුප්පාද මාර්ගේ තියෙනවා ලොකු සංහසේ කියලා දීලා තියෙනවා. ඒක නිසා ඒ ටික අපි සාමාන්‍ය සුතමේ ඥානයේ සඳහා ඒ වගේම කවදා හෝ අයින් කරන්න වෙන බව දැනගෙන අපි නම් කිරීමක් කරනවා. එහෙම නැත්නම් හඳුනා ගැනීමක් කරන්න හදනවා. කාම ඡන්ද ඒ විතක් නැති වුණාට පස්සේ ඒ කිනාට ඥාති විතර්ක කියලා જાතියක් තියෙනවා. ඥාති විතර්ක කියලා කියන්නේ මම මේ වැඩමුළුවේදී ඉගෙන ගත්ත කරුණ මගේ අම්මට කියලා දෙන්න නැත්තම්. මේක මගේ දරුවට කියලා දෙන්න නැත්තම්. මේ අල්ලපු ගෙදරිකි මහා ලොකුට ගෑ ගන්න ඒකිටත් දෙකක් කියලා කියලා දෙන්න නැත්තම් ඒක එනවා මට මේ සූත්‍ර උගන්වන්න එනවා උන් දැගේ ලොකු අහමුර ගැන උගන්වන්න එනවා දෙන්නම්කෝ කියලා දැයි ඒ අර කට්ටියට කියලා දීම සඳහා නැත්තම් කට්ටියට මේ Tamanට හම්බෙච්ච ලාභේ දීම සඳහා පුදුමාකාර විතර්ක වගේක් වැඩ කරනවා. ඉතින් අපි සාමාන්‍ය ජීවිතේ හිතන්නේ හොඳ දේවල් කියලා. මේ මට හම් වෙච්ච මේ ලාභය මට හම් වෙච්ච මේ කුසල ක්‍රමය මට හම් වෙච්ච මේ අදි ශීලය මට හම් වෙච්ච අදි චිත්ත භාවනා මට හම් වෙච්ච මේ අදි ප්‍රඥා භාවනා මේ ඥාතියින්ට දෙන්න නැත්තම් කියලා ඒකට කියනවා ඥාති විතර්ක කියලා. ඉතින් ඥාති විතර්ක නැත්තම් ඥාතින් අපිට බයිනවා. ඒ නිසා අපි කවුරුත් එක්ක ඉන්න ගියාම ඥාතින් එක ඥාති විතර්කවල තමයි දවසකට කොච්චරක් අපි එදිනදා ජීවිතේ හම්බ කරගෙන කනකොට මේ ඥාති විතර්ක වලින් ගත කරනවද කියලාවත් දන්නේ ගත කළත් වැරද්දක් විදිහට පේන්නේ වැරද්දක් නෙවෙයිනේ අපි ඉතින් සනුවරින් පැවතෙන කට්ටියනේ. නමුත් මේ විතක් ආවට පස්සේ අපි අරමුණෙන් විසිකොල්ලා දාන්නේ පැදුරටත් නොකිය. කොයි වෙලාවක හරි භාවනා කරලා අපට මේ අරමුණ මේකයි සතිය මේකයි අප්‍රමාදේ මේකයි කියලා හිතෙනකොටම හිතෙනවා චා මේක මට අම්මට කියලා දෙන්න නැත්තම් මේක මට දරුවට කියලා දෙන්න නැත්තම් නැන්දම්මට කියලා දෙන්න නැත්තම් කියලා හිමීට ඒක බොහොම ලස්සන හිතවිල්ලක්. නමුත් අහිංසකව තිබිච්ච සතිය කඩලා දාන. ඊටාම සූක්ෂමව අර්ථිබිච්ච අප්‍රමාදේ කඩලා දාන. අරමුණෙන් හිත පන්නනවා. ඉතින් ඒක නිසා භාවනාවෙන් ඉහළට යනකොට අපිට කියන්න වෙනවා පැවිද්දන්ට තියාගන්න එපා ඥාතින් එක සම්බන්ධයක්. තිබ්බොත් අපලෙටමයි තියෙන ඥාතිමුත් පව් කරගන්නවා තමනුත් පව් කරගන්න. මේවා ඇත්තට පව් කියන්නම නම් බෑ. මේවා පව් බවට පත් වෙන්න පුළුවන් බීජ. ඒක නිසා කියනවා පැවිදි වුණොත් අහලගව අහලගම් හතක ඉන්න එපා. දන්න කියන කෙනෙක්. හිටියොත් ඒගොල්ලයිල කොක්ක දාන. ඥාති ඉන්න පුළුවන් ඕනම වෙලාවක මගේ සතිය කඩන්න කිසිම ඥාතියෙකුට බෑ මට සතිය කියලා දෙන්න. ඥාති කියලා කියන්නේ නෑ දෑයෝ අයියෝ නෑ බෑ කියන කට්ටිය මොනක්වත්ම දෙන්නෙත් නෑ. මොනවා කියන්නේ කියත් වැඩකට බෑ කියන කට්ටියක් ඉන්නේ. ඕකත් තමයි නෑ දෑයෝ කියන්නේ. ඉතින් මේ නෑ දෑයන්ගේ පිළිබඳ විස්තර කරන්න ගියොත් ගොඩක් දුරයි. නමුත් නිකන් ලස්සන කතාවක් තියෙනවා. ඒක ඊසොක්ගේ උපමා කතාවක්. මේ කුරුළු පාලුව කියලා එකක් තියෙනවානේ. කුරුළු පාලුව කියන්නේ ගෝයන් කපනකොට මිනිස්සු ඒ කෑල්ලක් ඉතුරු කරනවා කුරුල්ලන්ට කන්න. ඉතින් ගේ කිරිල්ලයක් නෑ වී කිරිල්ලයක් ඒකක ගයක් හදනවා. කුඹුරක කුරුළු පාළුවේම නෙවෙයි හදලා ඉනෝනේ ඉතින් කුඹුර පැහෙනකොට පැටව යන්තම් එළියට ඇවිල්ලා දැන් තටු වේලිලා තියෙන වෙලාවේ ගොයියා ගිහිල්ලා කියනවා පුතාට දැන් නම් පුතේ කරල් පැහිලා මම නෑ දැහින්න ඉන්න කියනවා හෙට ගොයන් කපමු කියලා. ඒතර පැටවු ටික දන්නවා දැන් ඉතින් ගෝයන් කැපුවොත් ඉවරයි කූඩුවත් ඉවරයි අපිත් ඉවරයි අම්මාවට පස්සේ ඉන්න වීකිරිල්ලට කියනවා අම්මා මේ රත්ත්‍යාදු ඇවිදිනවා කණ්ඩෝ හැන්න කියලා අන්න හෙට ගෝයන් කපනවා කියනවා නෑ දැන් ඔක්කොම ඇවිල්ලා ඒක නිසා යන් යන් චන් කියලා අම්මා තඹේකට ගණන් ගන්නෑ දවස් 3-4ක් ගියාට පස්සේ ගොයිය ඇවිල්ලා කියනවා නෑ දැන් සීරටම කිව්වා බලපම් පුතේ එක එක්කත් ආවේ නෑනේ. ඒක නිසා උන් ගැන බලන්නදල බෑ උන් පරහැත්ත. අපි නෑ බෑද නෑ ඉවරයි අපි යාළුවෝ ටිකට කියමු කියලා. එදත් පැටව කෑ ගහලා කියනවා අම්මට දැන් අම්මට එදත් කිව්ව ගණන් ගත්තේ නැහැ දැන් නෑදෑය එනවා කිව්වා කැපුවේ නැහැ දැන් ඔය යාළුවට කියලා කපන්න හදන ගොම මේක ඉවරයි කූඩු අම්මා ගණන් ගන්නෑ වීකිටි ගණන් ගන්නෑ අනිදාස ගොයියා කියනවා දැන් නෑදෑයන් කිව්වා ඒ පර 70 කරයි වෙත් නැහැ ඊ ඊයේ හිතාන හිටියන්නේ යාළුවන්න කියලා උන් කවදාකවත් එන්නෙත් නැහැ පුතේ හෙට අපි දෙන්න දෑකත්තක් කරන කපන්න පටන් ගමු කියලා එදා අර පැටව ටික අම්මට කියනවා අම්මා දැන් නම් එදා අම්මා කියනවා දැන් නම් වැඩේ හරි. මම කෙරුවොත් කරයි. ඔය එක යාළුවෙක් එක නෑදෑයෙක් කවදාවත් කරන්නේ ආවොත් මල වාති. බුලත් පිට තියනවාද කියලා, හයි දුම්කල තියනවාද කියලා, හයි කීයට දෙන්න ඕනේ කියලා, හයි නොද්දකින් නොපත. අනේ සමාවෙන්න ඕනේ මගේ නෑයෝ එහෙම ඉන්නවනම් මේකේ පිට හිටියත් ඒක නම් මට පොඩි කාලේ ඉඳලා තේරිලා තියෙනවා. කවුද දන්නේ මේ ඈයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑ ඉතින් මේ බනහන අපේ අයියලා කලා බයිනවා මට හොඳට මම උඹලට මොනවා කරාද මේ බනින්නේ කියලා බනිනවා නෙවෙයි උන් නැති උනායි කියලා සත්ත පහක දෝෂයක් නෑ දවස් 360 ම ඇවිල්ලා කට්ටිය කණ්ඩ දෙනවා අපි වැත්තලා භාවනා කරනවා ඒගොල්ලෝ ආවොත් අහන්නේ වල්පල් කවදාකවත් නෑ එක් කතා කරනවාද මේ භාවනාවක් ගැන උන් කතා කරන්නේ ඊගාව කෙල්ල ලොකු වෙන කවද්ද කොටහළු මංගල්‍ය කවද්ද නෑ මඟුල් ගෙදර කවද්ද හත් දවසේ දාහනේ කවද්ද ඉතින් මේ භාවනා කරන්න කිසිම දවසක් නෑ ලොකු සාහනසි කියනවා ඒවා මට හිතනවා පස්සේ අච්චු වහලා බෙදලා දෙන්නත් ඕනේ කියලා දැන් මේ නැහැදෑවෙති ඉන්නේ මේ පැවිද්දන්න නෙවෙයිනේ ගිහින්දනේ මේ පැවිදුණාට පස්සේ පැවිදුණාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ උපන්දිනේට ඒක උපන්දින උත්සවයක් තියෙනවා ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ මේ උපසම්බද වෙච්ච දවසට තව පින්කමක් කරනවා පැවිදි වෙච්ච දවසට තව වෙනකමක් කරනවා. ඊට පස්සේ මේ මහා නායක পদවිය හමුනන් තව එකක් කරනවා. ඉතින් ලොකු සාංශ කියනවා මේ 10 15 නමක් ඉන්න ස්ථානයක මේ හැම කිනාගේම උපන් දිනේටයි පැවිදි වෙච්ච දවසටයි උපසම්පදා පින්කම් කරන්න ගියාම ඒතන ඉන්න කෙනෙකුට භාවනා කරගන්න වෙලාවක් හම්බ වෙනවා කියලා. ඒ පැවිදි නෑ ඔය. මේකදී මොකක් කරි හදා ගන්නවා. මොකක් කරි හදා ගන්නවා. අපේ ලොකු සාංශේ නැති වෙලා පළවෙනි අවුරුද්දේදී දානෙ නොදෙන්න කතා කරගත්තා. එතකොට මම බුරුමේ ඇත්තටම අවුරුදු 25ක් මේ හිටියා. ඊට පස්සේ දායක සභාවට හොඳටම කේන්ති ගිහිල්ලා එහෙම කරන්න පුළුවන්ද කියලා දානයක් දීලා තියෙනවා. ඉතින් මං එනකොට ඒක පුරුද්දක් වෙලා තිබුණා. අවුරුදු 7-8ක් කරලා පස්සේ අපි කතා කරත් ඔය ඇති ඕක ඕනේ නැහැ ඉතින් දාන්න නැතු යන් කියලා. ඒ ඒක කතා කරන වෙලාව හිටියේ කේමනන්ද සාන්තේ කේමනන්ද සාන්තේ එක අවුරුද්දේ දානවත් දුන්නේ නැහැ. අපවත් වෙලා දාන්නේ මොනවටයි? ඉන්නකම් පුළුවන් නම් කරගනි බැටනාට පස්සේ ඵලයන් ආයි ආයි මතක් කර කර දම් දෙන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. සාසනේ තියෙනවා මම එහෙම කිව්වද? සාසනේ තියෙනවා නෑයින් සිපත් කරලා දාන දෙන්න. ඉතින් ඒතර බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා යෝ ඥාති ධම්මෝ අයන් නිදස්සිතෝ පේතාච පූජාන කතා උලාරා. බලංච සංඝා මනුප්පදින්නම් තුම්මේහි පුඤ්ඤං අගතං අනප්පගං. ඥාතීන් සිහිපත් කළා දානේ දුන්නත් ඒ කටියට ඥාතිනත් පින් වෙනවා. පවුලේ හොඳ සමගියක් ඇති වෙනවනේ. සංඝයාට බත ලැබෙනවනේ. කොරණ ඔබටත් පින් සිද්ධ වෙනවනේ. ඒ නිසා එකෙන් හතරක් සිද්ධ වෙන්නේ නිසා ඉතින් අපේ බුදුරජාණන්සේ ඉතින් අපිටත් කඩ ක්‍රමයක් හදලා තියන්න එපා. <laughs> ඒක නිසා කියනවා. සංගංජ බලංජ සංගම් මනුප්පදීන්නා. ඒක නිසා මේ ඥාති වර්ගයත් එක්ක වැඩ කරන්න ගියාම තේරවාදී දැන් නම් ඒක ටිකක් ඔද්දල් වෙලා තියෙන්නේ මෙහිම එකක් නැහැ. ඥාති විතක්ක කියලා කියන්නේ හොඳට භවනාදී කංකටොළු ඉවර වුණාට පස්සේ දත එකක් උම් බඩ එකක් උන් නැතුව ඔය කියන කාම විතක් නැති වුණාට පස්සේ හිමීට හිත දුවනවා ඥාති විතක්ක දිගේ. ඉතින් අපිට හිතෙන්නේ ඒක හොඳ දෙයක් කියලා. නමුත් වෙන්නේ මොකද්ද? හිතේ සතිය නැති වෙනවා. අරමුණ තියාගන්න බැරි වෙනවා. අප්‍රමාදීකම නැති වෙනවා. ඒක නිසා භාවනාවේදී කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේංචා විතක්ක කියන කඩයිම පැන්නන අඩු ගානේ తాවකාලික හෝ ඒ අපේක්ෂා කරන්න ඕනේ මගේ හිත ඊට වැඩිය ගොඩ පෙරක දෝරුමක් දා පෙරක දෝරුකමක් ගෙනල්ලා හිත නතු කරගන්න ඉඩ තියෙනවා ඥාති විතක්. ඒ නිසා එනකොටම දැනගන්න ඕනේ මේ මිත්‍ර ස්වරූපෙන් එන මිත්‍ර ද්‍රෝහියෙක් මට මේ විතර්ක වලින් ඕනේ සහ මුලින්ම ඕනේ ඥාති විතර්ක නමින් ආවත් ඕනේ මට තියෙන්නේ මූල කර්මත්තාන හිත තියෙන එකයි. හැබැයි තරහ වෙන්න එපා ඒවට. මොකද අපි මෙතෙක්කල් පුරුදු කරපුවානේ. ඥාති විතක් කියන එක අපි මෙතෙක්කල් පුරුදු කරපුවා දැන් එයා වෙස්සලාගෙන අපි ළඟට එනවා හොඳට බඩ එකක් කිසි එකක්වත් නැති වෙලාවේ නීවරණ නැති වෙලාවේ හිත හොඳට ස්පාසු වෙනකොට හිමීට ඥාති විතර්කයක් ඇවිල්ලා කලබල කරනවා ඒ වගේම තියෙනවා ජනපද විතක්ක කියලා જાතියක්. අපි ගමේ තොටේ ඉන්නකොට ප්‍රවෘත්ති අහනවනේ. රටේ මොකද වෙන්නේ? කාලගුණය කොහොමද? වර්ෂාව කොහොමද? ඩොලර් එක ඉහළ පහළ යනවද? පාන් ගෙඩිය ගාන කොහොමද? ඉතින් මේ ජනපද විතක්ක ටික නැත්තම් අපිට ගෙදරක ඉන්න බෑ. අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් මෙහි ආවට පස්සේ ප්‍රවෘත්ති නැහැ. රේඩියෝ නැහැ. ටෙලිවිෂන් නැහැ. සෙල්ෆෝන් නැහැ. ඉතින් දැන් හෙට මේ වෙනකොට මොකද වෙන්නේ කියලා හිතන්න බෑනේ ගෙදර ගියාම. අර පරණ කුණු කන්දල් ටික සේරම කකුල් දෙක උඩ දාගෙන පරණ පත්තර ටික ගෙනාගෙන ඉන්නගෙන කිරිති එකක් හදාගෙන අර කුණු අරප ටික සේරම දාගත්තට පස්සේ මොන දැන් රිට්‍රීට් එකේ ගඳ ගිහිල්ලා ගිහි ගඳ එන්න පටන් ගන්නවා. අර කුණු අරප ටික ඔළුවට දැම්මේ නැත්නම් අපි නිකන් රටෙන් අයින් වුණා වගේ නිකන් රැහෙන් අයින් වුණා වගේ ජනපද විතක්ක නැත්නම් අපි නිකන් කොන් වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් මේ විතක්ක ජනපද විතක්ක ටික ලැබෙන්න පත්තරේ ප්‍රවෘත්ති ඒ ටික ඔක්කොම gedet එන විදිහට නේ හදලා තියෙන්නේ. ඒවා කියනවා අපේ කටුකුරුන් දෙසාංශي ඉන්නකොට අපි ඒව හදලා තියෙන්නේ අපි කොහේ හැංගුණත් ඈත ඉඳලා විදින විෂ ඊතලයක් වගේ. ඒක හොයාගෙන ඉවිලා අපේ හදවතටම වදින. වැදුනට පස්සේ ඔක්කොම සතියත් ඉවරයි, සමාධියත් ඉවරයි, අරමුණත් ඉවරයි, නිහතමානීකමත් ඉවරයි, අහිංසකමත් ඉවරයි. උද්දටම තද වෙනවා ජනපද විතා. මේ මං පිටට ගිය වෙලාවට පස්සේ එක මහත්තයෙක් ගිහුව මට කවදාකවත් භාවනා කරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒක නිසා මං තාම මහන්සි වෙලා මේ දවස් තුන දාගත්ත බැරි වුණත් කන්නේ මං කරනවා දැන්. ඉන්න කට්ටියත් එක්කිනුට මොකක් හරි වෙන්නේ නැත කියලා භාවනා කරා. දෙවෙනි දවසේ අඬාගෙන ඇවිල්ලා කොහොමද ස්වාමීන් වහන්සේ භාවනා කරන්න බලන්නකෝ ලංකාවේ මුස්ලිම් මිනිස්සු ගිහිල්ලා හාමුදුර කෙනෙක් මරලානේ. ඉතින් කොහොමද දැන් මට ඉතින් මේ ඉතින් මං කවුද කිව්වේ කියලා. මං කිව්වනේ තමුසෙට මේ කාලය තුළ ප්‍රවෘත්ති හන්න යන්න එපයි කියලා. මං කිව්වා ඇත්තටම ගිහිල්ලා බලනවා මොකක් වෙලා නැහැ. මේ බොරු. එහෙම වෙන්න බෑ ස්වාමීන් වහන්සේ. ඔයදිවත් අපි කතා කටයුතු කරන්නේ නැත්නම් කොහොමද බුද්ධ ධර්ම රැකෙන්නේ? මං රිට්‍රීට් එක නැත කරන මං ගෙදර යනවා. දැන් මේ මනුස්සයා ගිහිල්ලා මොනව කරන්නේ දැන්? ඇත්තටම දෙයක් වෙලා තියුණාත් මොනව කරන්නේ? මොකද ඇත්තම කියන්නේ යාගේ හිතේ කලස් කරන්න බෑ. අර තොරතුරු ලැබිච්ච වෙලාවෙ ඉඳලා විස වැදිච්ච ඊතලයක් වගේ අර ජනපද විතක්කෙන් ඇවිස්සලා යනවා. ඉතින් gedara dore ඉඳන්දී අපි කීයක් ඒ වගේ දේවල් වලින් හිත කුල්මත් කරගනිමින් අනුන්ගේ කුණු කන්දල් අහහ ප්‍රවෘත්ති ආදගත කරන්නේ. ඉති ලොකු සාන්දේ ලියන විවස්ථාවේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි කිය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි කියලා. ඉතින් අද බලන්න කීයේ පන්තිද ළමයි පටන් ගන්න කියලා ප්‍රවෘත්ති කියවන. ඒකේ මොන කුණු අරපෙද නැද්ද කියලා බලන්න. ඒක ගෙනත් දෙන්නේ දෙමව්පියෝ නම් ඊට පස්සේ ළමෝ නරක වෙනවයි කියලා දරුවෝ නරක වෙනවයි කියලා දෙමව්පියන්ට වගකීමෙන් මිදෙන්න බෑ. මොකද ජනපද විතක්ක නැතුනොත් පාඩුයි. ඉතින් මට මතකව 65 ඡන්දේ වෙනකොට අපේ ගෙදර ඉන්න ඔක්කොමලා ඉගෙන ගන්න. කිසිම විදියකට ගෙදරට රේඩියෝ එකක් ගේන්න දෙන්නෙත් නැහැ. දාන්න දෙන්නෙත් නැහැ. ඒක අප්පච්චිගේ අධිකාරී ශක්තිය. මේක ඉතින් ළමයි ඉගෙන ගන්න වෙලාව. පත්‍රයේ කියනවනම් අප්පච්චි පත්‍රේ කියවලා තමයි ගෙදර ගෙනත් දෙන්නේ. කිසිම තොරතුරු අච්චිත්‍රපටි බලන්න යන්න තහනම් පත්‍රේ මේ රේඩියෝ එකක් ගේන තහනම් ටෙලිවිෂන් තිබුණේ නැහැ හොඳ වෙලාවට. හදිස්සියවත් ඒ දවසේ තිබුණ ක්‍රමයක් ඔයගොල්ලෝ දන්නේ නැති පරණ මිනිස්සු ඡන්දේ කාලෙට රේඩියෝ හයර් කරන්න පුළුවන්. මුළු රැය ඡන්ද ප්‍රවෘත්ති කියනවනේ එක දවසක් අම්මලා හැතිලා යන්න හදනවා මේ රේඩියෝ එකක් හයර් කරන්න යන. අපි රේඩියෝ එකක් ගන්න සල්ලි තිබුණේ නැහැ. ඉතින් අප්පච්චිව මැනික කොහෙද යන්න හදන්නේ කියලා. දැනගෙන ඊටසිකෝ මේ පොඩි පුතා කියනවා මේ අදට ඡන්දය අහන්න රේඩියෝ එකක් හයර් කරන ගිනාවොත් පල්ලෙහා වෙලේ මේ පොඩියෝම් පාඩම් කරන තැනක් මේක. එච්චරයි උඩරට මැනිකේ ආපහු වෙරලා ගියා. ගේ ඇතුළට පුංචිය කඩේ ගියා. දැන් කාටද එහෙම එහෙම පුළුවන් කරන්න පුළුවන් ශක්තියක් ඕ මේ ජනපද විතක් වලින් මේ වෙන ව්‍යසනය මේ විස ඊතලය දෙමාපියන් නම් ගණ්ඩම දෙයක් නැවුවා මුද්දටම වන වෙලා තියෙන්නේ මේ පොඩි උන්ට දෙන හැටි ඊට පස්සේ අපි භාවනා කරනකොට කාමයේ අයින් කරාට පස්සේ කාම විතක්ක එනවා කාම විතක්ක අයින් කරාට පස්සේ මේ ජනපද විතක්ක දැන ගැනීමට තියෙන මේ අහිංසක ආතාව අපිට හිතනවා මේක පුරවැසියෙක්ගේ මූලික අයිතිවාසිකමක් කියලා ඉතින් ඒ නිසා කියන මොකද්ද ඉතින් පෞරුෂ පත්‍ර බැලුවා මොකද්ද වැඩේ කියලා. බලලවිල්ල වාඩි වෙන්නකො මොකද්ද වෙන්නේ කියලා බලන්න. ජනපද විසක්ක දාපු ගමන් අර හොඳට තම්පලා තියෙන තැම්පත් වෙලා තියෙන වැවකට වතුරක් ගලක් ඇතේ ආරේ වගේ දබොස් ගාලා දිග්ගටම රැලි මාලා නගිනවා. කී කෙනෙකුට තේරෙන්නේ නැහැ අපි මේ සල්ලි දීලායි මේ ජනපද විතක්ක ගෙන්න ගන්න ගෙදරකට. ටෙලිවිෂන් අරගෙන පුවත්පත් අරගෙන රේඩියෝ අරගෙන ඉතින් එහෙම ගෙදරක පාඩම් කරන ළමයෙකුට එහෙම නැත්නම් බණක් භාවනා කරන කෙනෙකුට වාතාවරණෙවත් නැහැ. ඒක කියවන කරන තැන්වල ඒ ভাইබ්‍රේෂන් එකවත් එන්නේ නැහැ. ඒ තරම්ම පහරයි. ඒ තරම්ම තුච්චයි. ඒ තරම්ම ජඩයි. ඒකට ජනමාධ්‍ය නෙවෙයි කියන්නේ ජඩ මාධ්‍ය කියලා. අද ගණ්ඩ දෙයක් නැහැ. ඒකෙකුට ගැලවෙන්න බෑ. මොකද අපි චිතනවා නම් ඒක පුද්ගලික මානව අයිතිවාසිකමක් අපේ මේ පුරවැසිකමක් කියති අපි සල්ලි දීලා ගෙන්න ගත්තට පස්සේ අර මිනිසුන්ට දෙන්න ඕන දේ දෙනවා. ඉතින් බුදුජානන්සේ කියනකොට මේ අරණ්‍යගත වෙන්නේ කියලා, දුක්ඛ මූලගත වෙන්නේ කියලා, ශූන්‍යාකාරගත වෙන්නේ කියලා ඌව නෑ කියන එකයි ඔය අදහස් කරන්නේ. ඔය ජනපද විතක්ක නෑ. තියෙනවා රිලව් සෙල්ලම් කරනවා, ඉතින් ගස් කොළන් වල ගෙඩි හැදෙනවා, වැස්ස වහිනවා. ඒක ප්‍රවෘත්ති කියන්නේ නෑනේ. ඒවට ජනපද විතක්ක කියන්නේත් නෑ. ඒව විතක්ක පහළ වෙන්නේත් නෑ. විතක්ක පහළ වෙන්නේ මනුස්සයා විසින් හදන ප්‍රවෘත්ති වල විතරයි. නැත්තම් කට කතා කියලා කියන්නේ. සම්පප්පලාප කියලා කියන්නේ. ඔය සේරගෙම වෙන්නේ ජනපද විතක්. ඉතින් අර භාවනා කරන එක්කනට මම යමතන්නේ ඒකේ නා දැනගන්න ඕනේ කාම විතක්, ව්‍යාපාද විතක්, වීණා විතක් අයි වුණාට පස්සේ ඔය එන ජනපද විතක් ඊටාම අහිංසකව ගෙටරින්ග ගන්න. ඔටුවට ගේ දුන්නා වගේ අන්තිමට හිතේ තියෙන අර සාමකාමී ගතියක් අහිංසක ගතිය නැති කරනවා. ඒ නිසා ජනපද විතක් අඩු ගන්න දැනගෙන හිටියොත් ගෙදර ගියාට පස්සේ ඕන කෙනෙක් ඒක කරගත්තා වයි. Taman පුළුවන් තරම් එයින් වැළකීලා ඉන්න ගත්තොත් Tamanගේ ගෙදර අරණ්‍යයක් කරගන්න පුළුවන්. ඕන්නේ ඕ නැතුණයි කියලා හම්බ කරගත්ත බත් ගිලන් ගිලින්න බැරි වෙන්නේ. එලාගත්ත පැතුර නිින්දන යන්න යන්නේ. ඕව නිසා තමයි උයාගත්ත බත කහගන්න නැත්තේ. ඕව නිසා තමයි එලාගත්ත පැතුර නිින්ද යන්නේ නැත්තේ. මොකද රටේ තියෙන ඔක්කොම ගෙනල්ලා ලාබෙට ලේසියට ජනපද විතක් වශයෙන් දානවා. ඒ නිසා අපි වා එදිනදා ජීවිතේ භාවනා මධ්‍යස්ථානයකත් ඒ වගේම අපේ ජීවිතය සකස් කරනකොට අපි ඒකට කියනවා සම්මා ආජීවය කියලා ජනපද පිටක් වලට දෙන්න එපා ප්‍රධාන තැන. දුන්නොත් ඒ කාන්තේම අර tempat කරගත්ත විල කඩා හෙලනකයි වෙන්නේ, අවිස්සනකයි වෙන්නේ. ඒ වාගේම එකක් තියෙනවා අමර විතක්ක කියලා. දැන් හැම කෙනාට දැන් මේගොල්ලෝ ඔක්කොම නැදේ අවුරුද්දකින් දෙකේ මැරෙන්න ඉන්න කට්ටියනේ. ඉතින් ඒගොල්ලෝ දන්නවනේ දැන් මට අසවල් ඩේ තියෙනවා, අසවල් කැක්කම තියෙනවා, අසවල් පිපුරුම තියෙනවා කියලා. භාවනා කරනකොට හිතෙනවා මන්නම් ජීවිතේ ගත කරපෙටි හරිනේ. අද ඉඳලා. අද ඉඳලා මම යෝග ව්‍යායාම කරනවා. උදේ මැනගල වතුර බොනවා. හොඳටම එළවලු ආහාර ගන්නවා. කියලා දැන් මැරෙන්නේ නැති වෙන්න කල්පනා කරනවා දැන්. <laughs> ඒකට අමර විතක්කය. මම මෙතෙක් කරපු ජීවිතය හැදන්නේ. මම අද ඉඳලා සියල්ල නැවත සලකා බලන්න. සලකා බලලා ලෙඩ වෙන්නේ නැති වෙන්න අමර විතක් හදනවා. මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදි මමත් ක්‍රියා කළා වැරදි අද ඉඳලා නම් මම මේ විදිහට හදනවා කියලා කාලතරණක් හදාන හෝල්සම් ෆුඩ් හදාගෙන යෝග ව්‍යායාම කරගෙන ඔක්කොම පටන් ගන්නවා අර බල්ලෝ කලිසම් ඇඳින කතා කරනවා වගේ බල්ලොත් කියනවලු අපේ අපි විතරයි මේ වලිග උසගත්ත පැත්තේ අක්කා පැත්තේ එළිය තියෙන්නේ. ඒ වුණාට අපි නගර වලටත් යනවනේ. ඒ නිසා හරි සෞතුයි. අපි විතරයි මේ අක්කා පැත්තේ එළිය තියෙන්නේ. ඒ නිසා අපි කට්ටිය එකතුලා කලිසමක් පහගමු කියලා. ඔය බලු පෙට්ටක ගුවා ගඳ ආපු ගමන් කලිසමක් මතක නෑ. ඒක කන්න යනවා මිසක්කා. උණ්ඩෝ ගාලල්ලා. රිලුත් හිතනවලු අපිට අතපය හතරම තියෙන නිසා අපි ගෙවල් හදමු කියලා. අනික් සත්තු මේ බිල් හාරව ගන්නවා අපිට මොකක්වත් නෑනේ. නිසා අපි කට්ටිය තුලා ගෙවලා දීලා ඌ කියනලු මේ වැස වයින් වලට කරනවා උඹ පරාලයක් ගෙදින් මචං. මම ගිහිල්ලා තල්ලත්තක් අරගෙන ඉන්නම් කියලා ඔක්කොම ඉතින් අනේ බහුවෙන්ද උදේ පායපු ගමන් චී කිව්වහම කොහේ ගියාද දන්නේ නැහැ. ඒකට කියනවා ගෙවඩ හදන්න හදනවා. ඒ වගේ මේ නාකි භාවනා කරන්න ගියාම ඒගොල්ලෝ මේ අමර විතක්ක දාගන්න ඔළුවට. ගිහිල්ලා කියන පොඩි ළමයින්ට මේ උදේ පාන්දර නැගිටලා වතුර බොන්න. ඒක හරි සෞඛ්‍ය සම්පන්නයි. මේ ටිකක් ව්‍යායාම කරන්නකෝ. යෝග ව්‍යායාම හරි හොඳයි. කීකිය මේ ලෙඩ නොවෙන්න. ඉතින් ඇත්තට බලනවනේ ඉතින් මේ මනුස්සය ලෙඩ නොවෙන්න කල්පනා කරන්නේ તો කවුරු කල්පනා කරන්නේ? නමුත් මේක භාවනාව කඩන, සතිය කඩන අරමුණෙන් පිට යන තැනට එනකොට මේ අමර විතක්යක් මේ ආවේ කියලා කල්පනා කරගන්න පුළුවන් නම් ඒක උඟාවක් එන්නේ අර පිරිසිදු හිත ආවට පස්සේ තමයි. තමන් භාවනාවේ යම් තැනකට ආවට පස්සේ නම් මින් ඉදිරියට භාවනා කරනවා ලෙඩ නැති වෙන්න ඕනේ. මම මේ මේ විදිහට ආහාර ඇවතුම් පැවතුම් හදා ගන්න ඕනේ කියලා අමර නරක නිසා නෙවෙයි මම මේ කියන්නේ. මෙව ආවට පස්සේ අර භාවනා කර්මාන්ත බිම තියලා මේ විතක්ක දිගේ යන්න ගත්තාම කිසි කෙනෙකුට ඒ කෙනාම ඒක අල්ලා ගන්න මිසක වෙන කාටවත් ගොඩ දාන්න බෑ. ඒක සාමාන්‍ය වෙලාවට කිව්වොත් අපලෙට හිටින්නේ. මම මගේ සෞඛ්‍ය ගැන කල්පනා කරන්නේ නැත්නම් කවුද කල්පනා කරන්නේ කියලා එයා හිතනවා මේක අනිවාර්යම කළ යුත්තක් කියලා. නමුත් එයාට මේ තේරෙනවා නම් මේ සතිය කැඩෙන වැටතරක් මෙතන තියෙන්නේ. අරමුණෙන් හිත පිට යන තැනක් මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් පිස්සු අඳුරෙක් වගේ පැදුරටත් නොකිය පැනිල්ලක් මේකේ තියෙන්නේ කියලා අමරවිතක්ක පැත්තක තියලා අර තමන්ගේ මූල කර්මත්තාන්නේ යන්න තන සූක්ෂම විතක්ක පිළිබඳ සූක්ෂම දැනීම එන්න කොච්චර කාලයක් ඇයිද කියන්නේ බෑ. මේ ඉවවා මේ තුනක් අපි කතා කරා ජනපද විතක්ක, අමර විතක්ක, ඥාති විතක්ක කියනවා. ඒව එනේන වෙලාව අඩු ගන්න දැනගන්න පුළුවන් නම් අර ද්වේෂ කරන්න යන්න එපා. මොකද අපි මෙතෙක් කල් ලෙව්වත් එක තමයි ජීවත් වුනේ. ඒක දැනගන්න පුළුවන් නම් මේ ථේරවාදයේ මේ සියුම් මේ උපක්ලේශ අඳුනගෙන තියෙනවා. මේක ජනයට කරන කතාවක් නෙවෙයි. භාවනාවේ දියුණු වෙන කෙනා දැනගත යුතු දෙයක්. Taman මේක සලසලා දුන්නේ නැත්නම් ඉබේ හරියන්නේ නැහැ. මොකද අපි මෙතෙක් කල් මේවට පොහොර දම තමයි හිටියේ. ඉතින් මේ මේ කීප තුනට අමතරව තව තුනක් සඳහන් කරනවා ලාභ සංස්කාර පරිසංයුක්ත විතක්ක කියලා මේ භාවනා කරලා හරි කමක් නැහැ මට ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනවනම් ඊනුලෙන් ඒක සඳහා භාවනා කරනවා නැත්නම් භාවනා කරන්නේ ජනප්‍රිය වෙන්න එහෙම නැත්නම් ලාභ සත්කාර ලබන්න ඒ නිසා මේ භාවනා ක්‍රමෙන් හරි කමක් නැහැ අයියා වෙන්න අක්කා වෙන්න මුදුන වෙන්න කල්පනා කරනවා ඒ නිසා මේ ලාභ සත්කාර ප්‍රතිසංයුක්ත විතක් ආවට පස්සේ ඒ මනුස්සයාගේ හිතල හරියට අනාගත සැලසුම් වලට දුවනවා. මේ මෙහෙම මෙහෙම කරන්න ඕනේ මෙහෙම මෙහෙම කරන්න ඕනේ එතකොට තමයි මේක හරියට කරගන්න පුළුවන් වෙන්නේ කියලා අර අහිංසකම නැතුව අතිධාවණයකටපත් වෙන්නේ තියෙනවා. ඒක විශේෂයෙන්ම මධ්‍යම වයසටපත් වෙනකන් තරුණ තරුණියෝ භාවනා කරනකොට හරියට වැඩි ලාභ සත්කාර ප්‍රතිසංයුක්ත විතක්. ඒව අනාගත පටිකංකන විතක්ක වශයෙන් තමයි හඳුන්ලා දීලා තියෙන්නේ. නමුත් වයසට ගියත් අර හොඳට භාවනා කෙරීගෙන යනකොට කෙනෙකුට හිතෙනවා මේකෙන් මට මේ මේ විදිහේ ලෞකික ආනිසංස ලැබේ, ලාභ ලැබේ, සත්කාර ලැබේ, සම්මාන ලැබේ කියලා ලාභ සත්කාර පරිසංයුක්ත විතක්කේ එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට වෙන්නේ අර මම මෙතෙක් කොච්චලා කිව්වා වගේ අර අරමුණෙන් පිට කිහිල්ලා හිත චපල වෙලා එනත්තම් බොරු වලක වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක කියලා මීට පස්සේ කාගෙන්වත් බැනුම් අහන්නේ මම ශිල්පදයක් කඩන්නේ මම 100ට 100ක් නිදොස් කෙනෙක් වාටපත් වෙන්න හදනවා කිය. ඒ කියලා තිනවා නචකි නච කුද්ද සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපවදෙය්‍යම්. මේ විඤ්ඤෝ පුද්ගලයෙක් විසින් නරකයි කියලා කියන පුංචි දෙයක්වත් මම ඊට පස්සේ කරන්නේ නැහැ කියලා ඒක හොඳ අදහසක්. නමුත් 100ට 100ක් ගිය ගමන් මට මොනවට වැරදිච්ච ගමන් මං කියනවා අසෝලානිස තමයි මට වැරදුනේ මං හිතා හිටියා හොඳ කෙනෙක් වෙන්න අරයා මන්ට මෙහෙම කරා කියලා මහා විශාල පටලවිල්ලක් හදාගන්න. අවඥාවෙන් අයින් වෙන්න හදනවා. අනවඤ්ඤත්ති පරිසම්පිත විතා. ඉතින් මේක ආවට පස්සේ තමයි දැනගන්න ඕනේ මේ ලෝකේ ඉන්නකම් කවදාකවත් මේ 100 100ක් හොඳ වෙන්න බෑ. හැබැයි හිටියට වැඩිය හොඳ වෙන්න පුළුවන්. එහෙම නැතුව 100 100ක් පිරිසුදු භාවයකට යන්න පුළුවන් තැනක් නෙවෙයි මේ ලෝකේ කියන්නේ කෙලසිච්ච තැනක්. ඒ කෙලෙස් අතර වඩා හොඳ තැනකට යන්න පුළුවන් මිසක්කා 100% අංග සම්පූර්ණ තැනකට යන්න බෑ. ඒ නිසා අනමඤ්ඤත්‍ය පරිසංගුත් ඇවිල්ලා අපිට වෙහෙස කරනකොට අපි කියලා දෙන්න ඕනේ. අපි හිතියට වැඩිය ටිකක් ටිකක් දියුණු වෙනවා නම් එච්චරයි අපිට සලකන්න තියෙන්නේ 100% අපිට අංග සම්පූර්ණ සුද්ධ දෙයක් බාටපත් කරන්න බෑ. අමාරු මේක තමයි මං හිතන්නේ මේ පරානුද්යතා පරිසංගුත් විතක්ක. මේ අනුන්ට උදව් උපකාර කරන්න හිතන අනුකම්පා කරන්න එන හිතවිල්ල. ඒ හිතවිල්ල බොහෝ විට Tamanට සතිය කඩන හිතවිල්ල. අනුන්ට උදව් කරන්න පරානුද්දත පරිසංගිත විතක්. ඉතින් ඒක නිසා බණ භාවනා කරන්න යන පිරිස මේ මහසී සායදෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාවනා කර කර ඉන්නකොට එයාට දානයක් දෙන්න හිතෙනවා. එයාට තව කෙනෙක් සිල් රැකවන්න හිතෙනවා. එහෙම නැත්නම් අනුන්ට මේක කියලා දෙන්න හිතන. ඒක හොඳ දේවල් තමයි. නමුත් එයාට තේරෙන්නේ මේ හිතවිල්ල නිසා අරමුණෙන් හිත කැඩෙනවා. සක්මනේ හිත පවත්ත ගන්න බෑ. ලස්සන සැලසුම් හදනවා පරානුද්යතා. ඉතින් මේ පන්දිසාංශික ගැන කියනකොට කියනවා මේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වලු මට පැවිදි වෙලා ඉන්නේ මට දැන් ප්‍රශ්නයක් නැහැ භාවනා මධ්‍යස්ථානට එන්න පුළුවන්. මට එකයි තියෙන්නේ පූසට හැමදාම කණ්ඩ ලැබෙන බවට බලා ගන්නවා නම් මට එන්න පුළුවන්. ඉතින් ඡායද කොළේ ඒක ඉතින් ප්‍රශ්න නෑ නේද මොකක් හරි ක්‍රමයක් බෙදලා ගෙදර ඉන්න පූසා පන්සලේ පූසා ආරස කරගලා දීලා ඉන්නේ. දවස් දෙක තුනේ යනකොට අර සාන්තිකලු මොන්නම විදිහින්වත් භාවනා කරන්න බෑ. මට නිතර මේ පූසට අවශ්‍ය කරන වතුර ටික කැම ටික ලැබෙනවාද කියලා සැකයි. භාවනාව වහා තබල පරානුද්යය තබට සංයුද්ධ තමයි. නමුත් Tamange භාවනාවට ඒක පුදුමාකාර කරදරයක් වෙනවා. ඒක නිසා මේ භාවනා කරන තැනට ගියාට පස්සේ මේ සාමාන්‍ය අවශේෂ පින්කම් තියෙන්නේ. ඒ පින්කම් නතර කරන්න ඕන මේක උත්කෘෂ්ඨ පින්කමක් නිසා. මේක උත්කෘෂ්ඨම වර්ගයේ පින්කමක් නිසා ඊට පල්ලෙහා පින්කම් ඇවිල්ලා මේ පින්කම යටපත් කරලා කැපිපෙන්න හදනවා. ඉතින් ඒක තේරුම් ගන්න අමාරුයි. මේක තේරෙයි අබෞද්ධ කෙනෙක් භාවනා කරනකොට නම් එයාට හොඳටම තේරෙනවා. බෞද්ධයාට කරන්න බෑ. මොකද බෞද්ධයා මේ මේ පිටරට සුදු ඇත්තෝ ලංකාවට hina වෙන්නේ මේ පිංකම් කියන වචනෙට. බෞද්ධයාට වෙන්න ලෝකයක් නැහැ පිංකම් තමයි. අර පිංකම මේ පිංකම මේ පිංකම මේ පිංකම තමයි. බුරුම් භාෂාවෙන් ඒකට කියන්නේ බුව කියලා. හැමදාම බුව තමයි. මොන දෙයක් තිබ්බත් පිංකමක් ලැහැති කරගන්නවා. ඉතින් මිනිසුන්ට වෙන වැඩක් කරගන්න වෙලාවක් නැහැ. ඒක නිසා කියන්නේ සංඝයාට කියන්නේ උත්සව සංවිධායකයෝ කියලා. පිටරටයි කියන්නේ තාමත්ම දක්ෂව ඕනේ උත්සවයක් හසුරවන්න දන්නවා. මයික් එක අරගත්තාම ගමකට කතා කරයි. ඕනේ සෙනඟ ගෙන්නයි. ඕනේ විදියට කරයි. ඉතින් ලොකු සංසින්න කාලේ කියනවා අක්කර ගණන් පහම්පත්තු කරනවා. ඉතින් ඔතෙන්ද ගිහිල්ලා පුළුවන් ද කියලා අහනවා යෝගාවචරයට මනස පිරිසුදු කරගන්න. හිතේ කලස් කරගන්න. ඉතින් මොකටද යන්නේ? ඉතින් ඒ කරන කට්ටිය නම් කියන්නේ අනේ මේ ලොවි ලෝතුරා නැත්නම් මනුස්සයන්ට දෙයියන්න බ්‍රහ්මයන්ට පින් සුද්ධ වෙන්න පින්කම් කරනවා කියන්නේ. ඒකට යෝගාවචර දැනගන්න ඕනේ ඒගොල්ලොත් ගැටෙන්න යන්න එපා. නමුත් මේ මම හදාගත්ත මනස, මම හදාගත්ත සතිය, මම මේ යාලු කරගත්ත අරමුණ කොච්චර ඉක්මනට බිඳිලා සිඳිලා යනවද? ඒක රකින්නේ ඒක නොකරපු කෙනෙකුට තේරෙන්නේ නැහැ. භාවනා කරලා හිත පිරිසුදු කරගත්ත, සියුම් කරගත්තේ නැති කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඒක සියුම් කරගත්තේ කරන්න වගකීමක් තියෙනවා. අර කාම විතක්ක වේසා ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක අයින් කරාට පස්සේ යට තියෙනවා තාම සුකුම විතක්ක හයක්. ඒ හයත් එකතු වෙච්චාම මේ තුනත් එකතු වෙච්චාම ඒකට නව මහ විතක්ක කියලා කියනවා. මේ විතක්ක වලින් කොයි වෙලාවක හරි ජයගත්තම නෙවෙයි කොයි එකාදමට අවිලා කරදර කරන්න කියලා දැනගත්තාම ඒකට කියනවා විතක්ක විජය කියලා. ලොකු සංසයේගේ නමක් දාලා තිනවා විතක්ක විජය. එයා දැනගන්නවා මට හතුරෙක් හානි කරන්නේ මගේ විතක්ක ටික තමයි මාව බාරෙන් ඇදලා දාන්නේ. මම මට කරදර කරන්නේ ආයුධයකින්වත් දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් අල්ලපු විතර මනුස්සයවත් අන්‍ය ආගමිකයෙක්වත් නෙවෙයි. ශාසනේ කන්නේ මගේ තියෙන මේ අහිංසකම නැති කරන්නේ මම යාන්තම් කිරිබිම්මල් නැටි වගේ හදාගත්ත සතිය කැඩෙන්නේ මේ මධ්‍යස්ස වූ අරමුණෙන් හිත පිටපන්නේ මොකක්වත් නෙමෙයි විතක්ක. ආන්නේ විතක්ක ටික දැනගෙන හිටියොත් මේ මේ විදියට කරදර කරනවයි කියලා මේ දසමාර සේනාවල් වාගේ. ඉතින් අපි හිතනවා ඒ විනුවට මේ මේ විතක් අපේ ඔළුවට දාන්නේ අසවලාය. එහෙම නැත්නම් මට මේ කරන්න දෙයක් නැහැ මං අර අහිංසකේ කියලා. ඉතින් එහෙම නොත් අපේ හැමදාම විතක් වලට දාස වෙනවා. බත් බැලියෝ වෙනවා. ඒවට පහඳිනවා. ඉතින් ඒක ආගමෙන් අනිවාර්යම කරනවා. මිනිස්සු පහත් කරලා අතාරිනවා. උඹට උඹ ගැන මේ බේරෙන්න බෑ. පින් කැටේට සල්ලි දාපන්. එතකොට උඹ දිවි ලෝකේ යන්න. උඹට දිවි ලෝකේ යන්න නම් මේ මේ පින්කම් කරපන්. කියලා මේ මිනිස්සු මේ කරගෙන යන වැඩේ කවදා මේ ශ්‍රී ලංකා බුද්ධ ආගමට ආවද කියන එක ඉතිහාසය හොයන්න බෑ. කවදද මේ පින්කම් කිරීමෙන් දිව්‍ය මනුස්ස සැප හොයාගන්නයි නිවන් ලබා ගන්නයි කියන කවදාවද කියලා කියන්නේ. ඒක අයින් කරන්න කරන කතාවක් නෙවෙයි. මේ කතා කරන්නේ භාවනාවෙන් දියුණු වෙන යමක් දියුණුවක් පෙන්වන යම් යෝගාවචරෙක් ඉන්නවනම් එයා මේ ලෝක වෙනස් කරන්න යන්න එපා. පින්කම් කරන්න කියන්න යන්නත් එපා. නොකරන්න කියන්න යන්නත් එපා. Tamanට හම්බෙච්ච විවේකේ. Tamanට හම්බෙච්ච හුදේකලාව. Tamanට හම්බෙච්ච මේ විස්රාමයේ වරද්දගෙන අනුන්ට දොස් කියන්න යන්න එපා. දොස් කිව්වත් Tamanගේ හිතයි කෙලසෙන්නේ. ඉතින් ඒක නිසා මේවට කියන්නේ උත්ථාන සම්පදා නෙවෙයි. ආරක්ෂ සම්පදා. සපයා ගන්නා ලද සතිය ඊටාම සූක්ෂමයි. ඊටාමත්ම සංවේදී. ඒක රැක ගන්න බැරි නම් ඒ කිනා අසපුරුසයි. අපි කිව්වොත් අපේ වන්දනා කරන තැනට 13 වංශනමක් වැඩම කරයි කියලා. අපි දන්නේ නැත්නම් ඒ ධාතුන් වහන්සේ විල්ලු දෙයක් උඩ තියලා පුරුදු කරඬුවක තියලා වඳිනවා මිස ඒකේ ගිහිල්ලා ගඳ කිලිය තියෙන මිසක වැසි කිලිය තිබ්බොත් ධාතුන් වහන්සේ හිටින්නේ නැහැ. අපි කියනවා නිකන් ධාතුන් වහන්සේලා අන්තරස් දාන වෙනවා කියලා. වැඩි ධාතුන් වහන්සේ රකින්න දන්නේ නැත්නම් ඒ කියන්නේ උපයා ගන්නාලද මේ සතිය අරසා කරන්න දන්නේ නැත්නම් අර කාලකන්‍යයන්ට හම්බෙච්ච ගෑණි වාගේ තමයි. තේරෙන්නේ නැහැ රකින්න. ඉතින් ඒකට කල්යාණ මිත්‍ර ඇසුර හොඳට තියාගන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ උපයන්න දක්ෂ විතරක් නෙවෙයි. ඒ උපයා ගන්නා ලද ಗುಣ කදම්බය ආරසා කරගන්න. මේක විජාබහුව වෙන්න දෙන්නේ නැතුව වාෂ්පීකරණය වෙන්න දෙන්නේ නැතුව මේක රැක ගන්නවා කියන එක බුද්ධෝත්පාද කාලික manussත්ව ප්‍රතිලාභය හම්බෙච්ච ක්ෂණ සම්පත්තියේ තියෙන කෙනාට විතරක් තියෙන සුවිශේෂ ඥානය. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අපි හදාගන්න සතිය අරයා කැඩුවා මෙයා කැඩුවා කියලා අපි එක එකනට චෝදනා කර කර ඉඳී අන්තිමට අපි තමනුයි වග වෙන්න ඕන. ඉතින් ඒ නිසා ඒකෙදී මේ කාමයේ අයින් කරනවා කියන එක විතරක් නෙවෙයි කාම විතක්ක අයින් කරනවා කියන එක විතරක් නෙවෙයි ඊට වඩා සූක්ෂම විතක්ක වගේක් තියෙනවා. ඒක තේරෙන්නේ අර ගොරෝසු ගොරෝසු විතක්ක අයින් කරනවා. පළවෙනි tire අයින් කරපුවා දෙවෙනි tire. දෙවෙනි tire අයින් කරපුවා තුන්වෙනි tire. මේ විදිහට අනුපුබ්බ ක්‍රමයකට තමයි බුදුරජාණන් මේක උගන්වන්නේ. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ ගොරෝසු කාමයේ අයින් කරාට වැඩේ ඉවර නැහැ. ඒක සංඥා ස්වරූපෙන් එනවා කාම ඡන්ද වශයෙන්. ඒක ඉවර කරත් වැඩි ඉවර නැහැ. ඒක යට තියෙනවා ඔය ජනපද විතක්ක අමර විතක්ක වාසේ වශයෙන් පෙනී සිටින ඊටාම තුනි දූලි අංශු වගේ එහෙම නැත්නම් කියනවා නම් මණ්ඩි මිදිලා තියෙනවා අන්නේ මණ්ඩි මිදිලා තියෙන තාක්කල් රත්තරන් ගොඩ ගන්න බෑ ගොඩ ගන්න නම් එකින් එක එකින් අයින් කරන්න ඕන ඒ වගේම තමයි මේ කාමය අයින් කරන්න ගන්න උපක්‍රම එකකින්වත් ඔය සුකුම විතක් අයින් කරන්නත් බෑ. සුකුම විතක් අයින් කරන්න ගන්න එකම උපක්‍රමයකින්වත් කාමයේ අයින් කරන්නත් බෑ. ඒක හරියට මේ ගහේ තියෙන කැලේ තියෙන ගහක් බිම දාලා උස්සගෙන එළියට ඇවිල්ලා ගෙඩිය සුද්ධ කරලා බොරදම් ගහලා හරියට ලෑලි ඉරලා ලෑල්ලෙන් අවශ්‍ය ගෘහපකරණේ හදලා ඊට පස්සේ ගෘහපකරණේ කැටයන් දානවා වගේ අර කැලේ මැද තියෙන ගහේ කැටයන් දාන්න බෑ. ඒක ඒ ගොරෝප ගන්න හදලා හරියටම සමමිතික කරගෙන තමයි ගැටයන් කපන්නේ. ඉතින් ඒවට වෙන වෙන උපකරණ තියෙනවා. කැලෙන් එළියට ගන්න අලියයි බුල්ඩෝසරකයි තියෙනවා. ඊට පස්සේ දණ්ඩියම දැම්මට පස්සේ හරස් කීයෙන් කපන්න ඕන. ලීමෝලර් දාන්න. ඊට පස්සේ ගෙනල්ලා යතු ගන්න වෙන උපකරණකේ. ඊට පස්සේ කැටයන් කොටන්නේ ඊටත් වැඩි සියුම් එකකින්. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පස් පතරන් සහිත පස් ගත්තට පස්සේ මේක පංසු දෝවණේ පස් හොදලා හොදලා හොදලා රත්තරන් ටික මතු කරගන්නා වගේ හැම කෙනාගේම ඇතුලේ රත්තරන් තියෙනවා. හැම යෝගාවචරයගම තියෙන චිත්තං ජම්බෝන දස්සේව කෝතං නින්දතු මරහතුන් කියලා සරුවචන්සේ සඳහන් කර තිනවා. හැම තිනාගේම හිත ප්‍රභාස්වරයි. පබස්සරමි දම්බික්ක වේ චිත්තං. ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං. තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති. තස්ස අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාන. මහන්නේ හැම කෙනාගේම හිතේ රත්තරන් තියෙනවා. නැත්තම් ඇතුළ ප්‍රභාස්වරයි. පිට කච්චල් බැඳලා තියෙනවා. පිට මලකට කාලා තියෙනවා. මේ කවුරුත් දන්නේ නැත්නම් මගේ ඇතුළේ නිවන තියෙනවයි කියලා මට නිවන් දකින්න පුළුවන් කියලා යට කවදාකවත් භාවනා කරුවට හරියන්නේ නැහැ. මොකද සද්ධාව නැහැ. වැඳ හරිනවා. කියන බෑ ඔය කිව්වට බෑ අප්පා දැන් බෑ. අපි මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉමු. දැන් ওই පුළු පුළුවන් විදිහට දානය සීලයක් කරගෙන ඉමු. දැන් ওই බර වැඩ කරන්න බෑ කියලා පසර දානවන දැන්සේ සඳහන් කරන යාට භාවනා හරියන්නේ නැහැ කියලා. මොකද විශ්වාසයක් නැහැ. නමුත් ඒ එතන මේ අඟුත්තර නිකාය එකක නිපාතේ තියෙන්නේ පබස්සර මිදම් බික් වෙචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං තං සුතවතු අරිය ශාවකෝ ජානාති සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභය තුල මේ පිවිතුරු හිත තියෙන. ඒ නිසා මේ පිට තියෙන ආගන්තුක කෙලස් කියන්නේ ඉච්චර ලොකුවට සලකන්න එපා. ඒව ක්‍රමයෙන් අයින් කරනකොට පිටින් එන්නේ නැහැ මේකට රත්තනම් ඇතුලේ තියෙන එකම තමයි. ඒ විශ්වාසයෙන් භාවනා කරනවා. ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලයේ වගේම දුර්ලභ දෙයක් තමයි manussත්ව ප්‍රතිලාභය. ඒක ලැබුණට පස්සේ චරිචුරුගා වැඳ ඇරිලා නිදහතර කරනු හොයන වෙනුවට ඇයි මට බැරි කියලා ලැබෙන්න ලැබෙන චිත්තක්ෂණය ප්‍රයෝජන ගන්න ගියොත් එයා වළක්වන්න මායයටවත් බෑ. ඒ යන ගමන වළක්වන්න මායයටවත් බෑ. එතකොට මේ හම්බෙන මාර සේනාවල් තමයි කාමේ එනවා, කාම ඡන්දේ එනවා, ඊගාට සුකුම විතක්ක එනවා. තමයි දැනගන්න ඔය එක එක කරාට ඒ ඒ ආයුධෙන් උත්තර දීගෙන යනකොට මෙතෙක් ශාසනයේ ගිය යම් තාකාරයන් වහන්සේලා පිටසක් ඉන්නනම් ගිය ওই පාරේ මිස වෙන ෂෝට්කට් නැහැ. වෙන කෙටි ක්‍රම නැහැ. කවුරු හිතනවා මේ ගොඩාක් දන් දුන්නොත් කෙටි ක්‍රමයක් හම්බෙයි කියලා. ගොඩාක් සිල් රැක්කොත්, ගොඩාක් සමත භාවනා කරුවොත් එහෙම එකක් නැහැ. මේක අනිවාර්යයෙන්ම Taman ළඟ තියෙන කෙලෙස් දැනගෙන අයින් කිරීමේ වැඩපිළිවෙල ඒ ඒ අදාළ වෙලාවේදී ඒ ඒ දේවල් දැන ගැනීම සඳහා අයින් කිරීම සඳහා මේ අසුවිරු ඥාණය අවශ්‍යයි. මෙහෙම එකක් තියෙනවා කියලා දැනගෙන ඒකෙන් භාවනා කරනකොට හිතට මතුවෙන මේ බොහොම සූක්ෂම දේවල් අපි කියන දාර්ශනික අදහස් කියලා. සමහරට දාර අදහස් කියලා කියනවා. ඔක්කොම කක්කා. මේ සතිය කඩන්න කරන සෙල්ලමක් මෙතන තියෙනවා. මොන තමන්ගේ හැකියාවල් හෝ කරන්න තියෙන දේවල් මතින් මේ හිතට රිංගන මේ සුකුම විතක්ක ටික තේරුම් ගන්න බැරි නම් ඒකට ඉඩ දීලා ඒකෙන් කෙලසුණාට පස්සේ කාටවත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ සුකුම විතක් ඇති වෙනකොටම මධ්‍යම විතක් ඇතුල් වෙනකොටම කාමයේ ඇතුල් වෙනකොටම මේ එයාගේ නම කියලා කතා කරන්නේ නැත්නම් මේ එන්නේ අසවලාය කියලා දැනගන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ දෙකල් භාවනා කරලා ලැබපු උපරිම ඵලය. අපි හිතනවා නැත්නම් ඒ විතක් එනකොට වෙනම ඒ ජන්ත කෙනෙක් ඇවිල්ලා අපිට කියලා දෙයි කියලා. එහෙම නැත්නම් අදිෂ්ඨාන කෙරුවොත් නෑවිත් ඉඳී කියලා. එහෙම නැත්නම් අපි ගුරු හාමුදුරුවෝ භාවනා කරන නිසා මටත් හරියයි කියලා. එහෙම එකක් නෙකේ. ඒ නිසා හැම කෙනාටම තියෙනවා පුදුකාකාර වගකීමක් මේ මිච්ඡත් වලින් අයින් වෙලා මේ ඒකට හේතුව මොකද මේ මිච්ඡත් එන්නේ ආරාධනා කෙරුවොත් විතරයි මේ කක්ක එන්නේ අපි ආරාධනා කරන ඒගොල්ලන් අපි ඒකට කියනවා අජෝසනය කරනවා අභිනන්දනය කරනවා අභිවදනය කරනවා කක්ක එනකොට සුකුම විතක් එනකොට අජෝසනය කරන්න එපා අභිනන්දනය කරන්න එපා අභිවදනය කරන්න එපා මේක මම කියා ගන්න එපා මේක මගේ කියා ගන්න එපා මේක මගේ ආත්මේ කරගන්න එපා ඒ වෙනුවට සීලය ගැන හිතන්න. ඒ වෙනුවට සද්ධාව ගැන හිතන්න. ඒ වෙනුවට සතිය මතක් කරගන්න. එතකොට අරවට වසන්ඩ බැරුව යනවා. ඒ නිසා යම් තාක් අකුසල් ඇවිල්ලා තියෙනවා නම් අපේ හිතට දිව්‍යෙක් බ්‍රහ්මෙක් නිසා නෙවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නිසා නෙවෙයි. අහේතු අප්‍රත්‍ය නෙවෙයි. තක තීරුකම නිසාමයි. අවිද්‍යාව නිසාමයි. තෘෂ්ණාව නිසාමයි. ඉතින් මේ දෙක හරියට දැනගෙන සතිය මධ්‍යම කාරකෙක් විදිහට දාගත්තොත් සතියෙන් කියලා දෙනවා දැන් ඉන්නේ මේ අවිද්‍යාව මේ ඉන්නේ තෘෂ්ණාව ඒකේ ඉන්නේ මේ මේ විස් මුල් විස් ගන්නවගෙන අන්නේ විස් ගැන්වීම නැත්තම් සංස්කාර තීරුම් අරගත්තොත් ඒකට කියන්නේ වංචනික ධර්ම කියලා. ඒකට කියනවා මේ කරුණා මුඛේන දෝසං වංචේති කියලා. අපිට පේන්නේ කරුණාව වගේ යටින් වැඩ කරන්නේ ද්වේෂය. ඒ වගේම මෙත්තා මුඛේන රාගං වංචේති. අපි කාට හරි මෛත්‍රී කරන්න හදනවා කියනකොට යටි හිතේ තියෙන්නේ රාගයක්. වංචනික ධර්ම රාශියක් අපේ පොතේ හඳුන්වලා දීලා තියෙනවා. ඒක තේරෙන්නේ භාවනාදී ගොරෝසු ගොරෝසු කෙලෙස් අයින් කරපුවාම මිස අපිට තියෙන්නේ කරුණාවෙන් කොහොමඩත් හොඳ දෙයක් නේ. මෛත්‍රී කොහොමඩත් හොඳ යන්නේ කිව්වට යටපැත්තේ යන්නේ වෙන ක්ලේශ ධර්මයක්. ඉතින් ඒව පොත් ඇරලා කේල්ගිරිය පොත් ඇරලා වගේ දැනගන්නවා කියන එක අපිට කරන්න බෑ ඒක බුදු කෙනෙක් හෙලි කරන්න ඕනේ. අපි ඒක දැනගෙන එහෙම නැත්නම් අහලා ඒක එනකොට දැනගන්න ඕනේ මෙයා මේ කෙහෙල් ගහ කන්න දෙන්නේ නේ පොල් ගහ කන්නද. මෛත්‍රී ස්වරූපයෙන් මේ එන්නේ කරුණා ස්වරූපයෙන් එන්නේ මාලව්ව මොනව කරගන්නද? කොහොමද මෙයා මගේ සතිය කඩන්නේ කියන එකට අවදි වෙන්න ගත්තොත් ඒකේ නා දකින්නකොට මාරයා බයයි. එයා කායින්වත් ආශිර්වාද ගන්න යන්නේ නැහැ. ඒ නිසා මේ මිච්ඡත්ත පිළිබඳ මේ කතා කරන්නේ නැත්නම් මේ සම්මා මිච්ඡා සංකප්ප කියන මේ කතාවේදී අපි මේ සංකප්ප කියලා පෝෂ පෝෂණය කරලා ආහාර දීලා හදාගත්ත කුණු කන්දලයක් ඔළුව ඇතුලේ තියෙනවා. ඒක හදන්න පුළුවන් නැක නැති කරන්න පුළුවන්. ඒක නැති කරන්න ඒක පිළිබඳව දැනගන්න ඕනේ මේක ඇතුලේ වල්බී වෙලා තියෙන්නේ මේක පාළුවට අරප නිසා. අප්‍රමාද වෙනකොට මේක සුද්ධ වෙන්න පටන් ගන්නවා. හැබැයි කලබල කරන්න එපා. ඉක්මන් කරන්න යන්න එපා. කල්ප ගානක් හැදිච්ච මෝහ පටල එක සැරේ අයින් කරන්න බෑ. ටික ටික ටික ටික අයින් වෙනවා දන්නවනම් ඒ කාලසටහන දිගට කිරීමෙන් මේ උපයාගත්ත දේ නැත්නම් මේ උපයාගත්ත ගැම්ම කඩා ගන්න නැතුව ගෙනියන එකයි තියෙන්නේ. කාගේ දෝෂය හරි කමන්නේ කැඩුනොත් විඳවන්න වෙන්නේ Taman. ඒක නිසා මේ සැදී පැහැදිලා මෙහිම භාවනා කරමින් හිටපු පිසට යම් ප්‍රමාණයකට අඩිය පාද ගන්න පුළුවන් වුණා නම් යම් ප්‍රමාණයකට මේ මණ්ඩි බින්දන හැටි දැක් ගන්න පුළුවන් වුණා නම් gedara giyaay කියලා හෝ ඉරියව් මාරු කරුවා කියලා හෝ අරමුණු මාරු කරුවයි කියලා සතියට මොකක්වත් වෙන්නේ නැහැ. බොරුවට කයි කතන්දර අහන්න යන්න එපා. සතිය එහෙම ඉරියව්වට වෙනස් වෙන එකක් නෙවෙයි. gedarada ඉන්නේ අරණ්‍ය කියලා ප්‍රශ්නකුත් නැහැ. ගැහණු පිරිමි වේදෙකුත් නැහැ. ඒ නිසා දැඩි අදිෂ්ඨානයක් ගන්න මම මේ තනාගත්ත සතිය අතනින් මෙතනින් හදාගත්ත සතිය අඛණ්ඩ සතියක් විදියට සුපතිට්ඨිත සතියක් විදියට වේපුල්ල සතියක් විදියට දිනු කරගන්නයි අපි මේ සැදී පැහැදිලා ඉන්නේ. ඒකට සාමූහික ප්‍රත්‍යක් වේවා පුද්ගලික වේවා මට ඒක දිගට කරගෙන යන්න මේ ලැබිලා තියෙන අවස්ථාව වගේ අවස්ථාවක් ලැබෙන්නේ ආයේ මේ බර බිම තියන්නේ නැතුව දුර නික්ෂේපය කරන්නේ නැතුව ගත්ත බර දිගටම අරගෙන යන්න ශක්තිය දහිතේ බලය පිණිස මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියේ නිමාව සටහන් කරනවා ශිරු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා